බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ චාරිත්‍රානුකූලව බ්‍රහස්පන්ද පාතන ධර්ම දේශනාව දේශනාවලියක් විදියට සතියෙන් සතියට ගලපලා මාලයක් විදියට අමුණලයි දේශනාවලිය පවත්වන්නේ. ඉතින් ඒ සඳහා අපි ඉස්සරහින් තියාගත්තේ පොදුවේ සුත්ත නිපාතේ කියන පොතේ කග්ගවිසාන කියන මේ සූත්‍රය. ඒක ਸਰවඥ දේශිත ත්‍රිපිටකයේ කුද්දක නිකාය කියන කොටසටයි අයිති වෙලා තියෙන්නේ. ඒකේ තියෙන පොත් 17න් එකක් තමයි මේ සුත්ත නිපාතේ කියන එක. ඉතින් ඒක සුවිශේෂත්වයේ තියෙන උගාවක් වෙලාවට ඒකේ තියෙන්නේ ගාථා පද බන්ධන. ඒ වගේම බොහෝ විට දාර්ශනිකයන්ගේ විමර්ශනයට ලක් වෙච්ච පැරණි භාෂාවක් තියෙනවා කියලා ප්‍රසිද්ධයි මේ පොතේ. ඒ වගේම ඒකේ තියෙන කරුණු තේරුම් ගන්න අනිකුත් ත්‍රිපිටක දැනුම තියෙන්න ඕනේ. එහෙම නැතුව මේක දිරව ගන්න අමාරුයි. ගැඹුරු කොටස් තියෙන ගතියක් පේන්න තියෙනවා. ඉතින් මේ නිසා බොහෝ විට මේ සුත්තනිපාතේ කියන පොත පුතේ බොහෝ සූත්‍ර නිතින්දා සාකච්ඡාවට යන්නේ. නමුත් රතන සූත්‍රය වගේ සූත්‍රත් මේකේ තමයි සංග්‍රහ වෙලා තියෙන්නේ. ඉතින් මේකේ අපි මේ ගත්ත කග්ගවිසාන සූත්‍රයේ විශේෂත්වය තමයි හැම සූත්‍රයේ ඒ සූත්‍රයේ ગાථා 40ක් තියෙනවා. 39ක්ම ඉවර වෙන්නේ මේකෙම ධ්‍රුව පදයකින්. නැවත නැවත ඉදිරිපත් වෙන මේ එකම තේමාවකින් ඒකෝචරේ කග්ග විසාන කප්පෝ. කංග වේනකුවේ හඟක්සේ හඟ වගේ අදහස් ඇතුව ඒකචාරීව හැසිරෙන්නේ තනිව එකලා ජීවිතයකට කඟ වේනගේ තනියඟ වගේ එකලා ජීවිතයකටයි ආකල්ප සම්පatti තියාගන්න. කග්ග විසාන කප්පෝ ඒකෝචරේ එකතුව එකතුව හැසිර එකව හැසිරෙනවා අදුතියව දෙවන්නේක් නැතුව හැසිරෙනවා මේකට හුදකලා බව කියලා කියනවා. ඉතින් මේකේ නිසා මේ ශාසනයේ වැඩියෙන්ම ඒ ගතිය චර්යාවෙන් අවබෝධයෙන් පෙන්වලා තියෙන පසීපුත්‍ර ජානන් වහන්සේලා උන්වහන්සේලා බොහෝ කාලයක් පාරමිතා පුරලා පරෝපදේශ රහිතව තමා වශයෙන්ම අවබෝධය ලබාගෙන බොහෝ දෙනාට ධර්මී ගැන්වීම පසෙකලා තනිව හැසිරෙන ගතියක් අපේ ශාසනය සඳහන් කරලා තියෙන නිසා මේ ગાථා සම්බන්ධ කරලා තියෙන්නේ එසේ බුදු බව ලැබුවා වූ පසේ බුදු රධානන් වහන්සේලාගේ උදාන ગાථා විදියට. තමන් වහන්සේලා සාක්ෂාත් කරගත්තේ ධර්මය උදානයක් යන්තම් ප්‍රීති වාක්‍ය කියන එකයි ඒකට කියන්නේ වශයෙන් ඉදිරිපත් කරපු එකක් විදිහට. ඉතින් මේ ගාතාවත් ඊට ඉස්සල්ලා ගාතාවල තිබුණු විදිහට බර්ණස හිටපු බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් බුදු වෙච්ච හැටි. පසේ බුදු වෙච්ච හැටි තමයි සාකච්ඡා කරලා තියෙන්නේ. ඉතින් මේ පසේ බුදුරජාන් වහන්සේ වෙන බවට හිටපු ඒ බ්‍රහ්මදත්ත රජුරවන්ට පාදලෝල බ්‍රහ්මදත්ත කියලා තමයි කියලා තියෙන්නේ. පාදලෝලයි කියලා කියන්නේ ඇවිදින්න කැමති. ඇවිදිල්ලෙන් දුකක් ගන්නේ නෑ. ඉන්නේ ඇවිද්දේ නැත්තම් දුකක්. අපි දැක්ක පාදුක්ක කියලා කියන්නේ ඕකට තමයි. පාදුක්ක කියලා කියන්නේ ඇවිදලාම දුක් වෙච්ච જાතිය. ඇත්තෙන් තැනට ඇවිදිනවා ඇවිදිනවා. ඉතින් යත්තන්ට මේ එක තැනක ඉඳගෙන වැඩක් කරගන්න බෑ. ඉතින් මේ බ්‍රහ්මදත්ත රජුරවන්ටත් ඒක නිසා මේ අටුවාචාර්යන් වහන්සේලා දීපේකද්ද ඇත්තටම තුන නමක් දන්නේ පාදලෝල බ්‍රහ්මදත්ත තමයි කියලා තියෙන්නේ. ඉතින් මේ රජුරවන්න බොහොම රජසිරිය තිබිලා තියෙනවා. ඉතින් මේ රජුරෝ ඒ Taman හදාගත්ත නාට්‍ය ශාලාවක් තියෙනවා. පරණෙව්වා තියෙනවා, પરම්පරාවෙන් ඉනෙව්වා තියෙනවා. ඉතින් මේ වගේ උදේ පාන්දර අවදි වෙච්ච ගමන් ඒ නාටිකාංගනාව දාලා නටවලා ඉතින් ඒගොල්ලෝ මේ රජුරන්ගේ කාමයේ අවසලා ඉතින් මේකෙන් තමයි ඒ රජ සැප ලබලා දෙන්නේ. මේ රජුරු පුරුදු පරිදි ඒ තමන් හදාගත්ත තරුණ නාටකාංගනාවන් යොදාගත්ත ඒ ලස්සන නාටක ශාලාවට ගිහිල්ලා ඒ නාටිකාංගනාවොත් දේව දූතයන් විදියට එහෙම නැත්නම් අප්සරාවන් විදියට ඇඳපළඳගෙන උපරිම රංගනයක් දක්වනවා සංගීත වැයුම් ගැයුම් සහිතව ඉතින් රජුරෝ ඒක බලලා එකෙන් සතුටු වෙන්නේ ඒක ඒ උපරිම රංගනේ ඒගොල්ල දැක්වා රජුරෝ සතුටු වෙන්නේ නැහැ. ඊට පස්සේ රජුරෝ ඒ මධ්‍යස්ත එකට යනවා. ඒකේ කට්ටිය සතුටු වෙනවා. දැන් රජුරෝ අරකින් අසතුටු වෙලා මේකට ආවයි කියලා. එතකොට ඒගොල්ලෝ ඊටත් වැඩිය රඟ දැක්වීම කරනවා. ඒකේ ඉන්නේ මදක් මධ්‍යම වයසටපත් වෙච්ච නාටිකාංගනාවෝ. ඒගොල්ලන්ගේ ලස්සන අඩුවේ නම රංගනයට දක්ෂයි. රජුරෝ ඒකෙත් අඩුපාඩු දැකලා පරණ නාටිකාංගනාව වෙන තැනට යනවා. ඒක රූකඩ නැටවිල්ලක් වගේ තමයි රජුරණ පේන්නේ. හැටදකිලි නැටවිල්ලක් වගේ. හොඳට නටනවා හැබැයි අංගපසංගට. එතකොට රජුරෝ ඒකෙත් කනගාටුලා ආයෙත් එනවා පළවෙනි එකට දෙවෙනි එකට ඔහොමම ගිහිල්ලා අන්තිමට තේරුම් ගන්නවා. ඉතින් මට මේ තරම් සැප සම්පත් තිබිලා මම මේවා බලලා මට මේවා එකකවත් අවසාන නිෂ්ඨාවක් දැක ගන්න බෑ. මේ තියෙද්දිත් මම තවදුරටත් හොයන්නේ මේ මේ ඔක්කොමත් තිවිලා ලෝකේ ලබන්න පුළුවන් රටේ ලබන්න පුළුවන් උපරිම කියලා තවත් හොයන්නේ ලෝභය නිසායි. ඒ ලෝභය කෙලවරක් කරන්න පුළුවන් ගන්න. කවදාකවත් දීලා කෙලවර කරන්න පුළුවන් ගන්න වෙයි. නිසා මම මේ ලෝභයෙන් දුර වීම සඳහා කටයුතු කරන්න ඕනේ කියලා අබිනිෂ්ක්‍මණයක් කරනවා. එහෙම නැත්නම් අතහැරලා දාලා වනගත වෙනවා. වනගත වෙලා Tamanට මේ සියලු සැප ලැබිලත් කවදාකවත් ලද දෙයින් සතුටු වීමක් නැහැ. ඒ වගේම ලෝභයේ තෘප්තිකර තත්වයක් තව හොයනකත් ඇති වෙන්නේ නැහැ. දැන් මේක හරි ඔච්චරයි ඊට පස්සේ හොයලා වැඩක් නැහැ කියලා පරිේශණේ නිමාවක් නැහැ. අන්න ඒකයි ලෝභයේ තියෙන ලුණු වතුර බොන්න වගේ ගතිය. ඉතින් ඒකේ රජ්ජුරෝ ගිහිගියත් හැර යාමටත් උදව් කරගන්නවා. ඊට පස්සේ කල්පනා කරගන්නවා මේකම අරමුණක් කරගන්න මේ ලෝභයෙන් තෘප්ති කර වෙන්නේ නැති වුණාට අලෝභය දිගටම මාව පරිේශන කරනවා. දිගටම මාව ගවේෂණයේ යොදනවා එවැනි ලෝභය මම නැති කරන්නේ කොහොමද කියලා භාවනා කරලා පසීබුද්ධත්වයටපත් වෙනවාපත් වෙලා කියන උදාන ගාතාවක් විදිහට තමයි මේක තියෙන්නේ සංගෝ යේසෝ පරිත්තමෙත්ත සොක්ඛං මේ මඩක කකුල තිබ්බා වගේ තියන්න ආසයි හොඳට බහිනවා හැබැයි ගන්න බෑ මඩ ඒ වුණාට පස්සේ ආයෙ ගොඩ ගන්න බෑ ඒ වගේම මඩ ගොඩකට අත දාපුවාම දාන දාන මට්ටමට අතේ මඩ බැඳෙනවා මොන දෙයක් සඳහා අත දැම්මත් ඒ මඩ බැඳෙනවා. අන්නේ මේ වගේ තමයි කාමය පරිත්‍මිත සොක්ඛං ඒකේ ලැබෙන සැප සුඛය ඊටාම අල්පයි පොඩි සුඛයක් තියෙන හැබැයි ගා ගන්න ප්‍රදේශේ වැඩි. ඒ පුංචි සුඛේ සඳහා ගා ගන්න තියෙන ප්‍රදේශේ වැඩි. ඒ සෝක්ඛයන් කියන පදය ලස්සනට අටුවචන් වාසේ සම්බන්ධ කරනවා සෞඛ්‍යයට. මේ සුඛය අන්තිමට සෞඛ්‍ය නැති කරනවා. අපි මේ කාමයේ සඳහා ස්ත්‍රී ලෝලත්වය, මත්පැන් ලෝලත්වය, සූදුව ඒ වගේ දේවල් වලට ගියාම <clears throat> ඒ යන හැම කෙනාම ලෝකයා විසින් බොහොම වීරයන් විදියට, දක්ෂයන් විදියට, පොසතුන් විදියට සැලකුවාට ඒ හැම කෙනාටම ඒ ඒ සම්බන්ධ අමතර ලෙඩ රෝග ටිකක් එන්න පටන් ගන්නවා. ඒ නිසා ඒකේ සෞඛ්‍ය අඩු කරන ගතියක් තියෙනවා. මේ කාම සුඛයට යන යන කෙනා එතන එතන පුංචි ශපයක් ලැබුවට අවසානයේ ගොඩ එන්න බැරි කායික නැත්තම් මානසික සෞඛ්‍ය නැති වෙනවා. ඒ නිසා සුඛය අඩු ස්වස්ථතාව වැඩි එහෙම නැත්නම් සැප අඩු දුක වැඩි තරක් මේ කාමයේ කියලා කියන්නේ. අපස්සාදෝ දුක්ඛ මෙත්ත බියෝ මේක ආස්වාද පක්ෂේ අඩුයි දුක් ප්‍රදේශය වැඩි. මේකට ගා ගන්න තියෙන ප්‍රදේශය ඉස්සර පස්සර නාණ්ඩ හොදලා නාණ්ඩ වෙන ගතිය එහෙම නැත්නම් විඳවන්න වෙන ගතිය අතන පුංචි ආස්වාදයක් සඳහා විඳීමක් සඳහා ජීවිතයක් විඳවන්න ඕනේ. එතකොට සමානට ಗುಣ කීර්ති නාමේ නැති වෙනවා. සෞඛ්‍ය නැති වෙනවා කායික වශයෙන්. මානසික වශයෙන් සෞඛ්‍ය නැති වෙනවා. මේක ඒකට ගිය කෙනාට පේනවා මේ පුංචි සැපයකට මේ මොනතරම් අපිට මේ ව්‍යාපාර කරන්න වෙනවා. මොනතරම් අනික් සියලුම තමන් උපයාගත්ත සීලය, කීර්ති නාමය, මුදල, සෞඛ්‍ය සියල්ලම කැප කරලා තමයි අර පුංචි සැපේ ලබන්නේ. ඒ සැපය සමාජ ධර්මයේ වලටත් දුක් කෙලවනවා සමාජයේ ලෙඩ කරවනවා පුතිලත් ලෙඩ කරනවා. ඒ නිසා ඔක්කොම උපයාගත්ත දේවල් අර එක පොඩි කාම සැපයක් නිසා ගෙවන්න වෙනවා. අන්න ඒක දැන ගලෝ ඒසෝ ඉති ඤත්වා මුතිමා මේ හොඳ සී කල්පනාව ඇති කෙනා මේක හරියට මර බිලක් වගේ. එහෙම නැත්නම් බිලි කොක්කක් වගේ ඒ බිල්ලේ රසමසූලක් තියෙනවා. ඒ රසමසූල ඉතාමත්ම ආකර්ශනීයයි. ඉතින් තරඟ කරමින් පැනලා ගිහලා කාපු ගමන් බිලි යමනුනාට පස්සේ ඒ බිලි අටෝපේකනාගේ වශයට යනවා. ආනේ ඒ ගතිය දැනගෙන තනිව හැසිරෙන්න කියන එකයි මේ රජ්ජුරුව පසේ බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වෙලා කියන ගාතාව. ඒ නිසා අපට මේ ගාතාව අහලා බණකට දේශනාවක් වශයෙන් බණ ඇහිලක් වශයෙන් සම්බන්ධ වෙන අපට කාමයාගේ ආදීනවයත් ආස්වාදයක් දෙක දැකලා ඒකෙන් නිස්සරණේ පිළිබඳව දෙන කතාවක් මේකේ තියෙන්නේ. ඒක නිසා මේක කර්මේසා කර්මඵලයේ වාගේ කියාත්ම කරපු වැරදි වලට මේ ආත්මෙ බිඳවනා වගේ කාලාන්තරයක් නැතුව මේ ආත්මෙදීම තමන් කරන යම් වූ ඒවා ඒ දා ගැනීමක් වෙනවනම් ඒක හරහා සෞඛ්‍ය අඩු වෙන බවත් පුංචි සැපයක් ලබන බවත් ලොකු දුකක් ලොකු රෝග පීඩා ප්‍රදේශයක් ලබන බවත් තේරුම් ගැනීමයි තේරුම් ගැස්වීමයි මේකේ ගාථාවේ අදහස. ඉතින් ඒකෙදී පෙන්වන්නේ විදුලි එළියකට විදුලි එළියක ක්ෂණ මාත්‍රයක් තුල නටන මේ කාම රංගනයක් වගේ. ඒ විදුලි එළිය එනකොට ඔක්කොම ඒක ඉතාමත්ව ප්‍රසිද්ධව ප්‍රකටව ප්‍රබලව පේනවා. එතකොට පුදුම ආශාවක් ඇති වෙනවා. නමුත් ක්ෂණ මාත්‍රයි. ඒ ඇවිල්ලා නැති වෙලා යනවා. ඒ වගේ තමයි ඔය ෆ්ලෑෂ්බැක් ෆ්ලෑෂ් ලයිට් වලින් කරන අද කරන වේදිකා රංගනත් ඒ වගේ ඔක්කොම ඒ සැරසිලි තියෙන්නේ පුදුම විදුලි වේගات එක්ක වැඩ කරන ගතිය. ඉතින් ඒක වෙන්න ඇති රූරසේ අදිනාලසේ අත් ලෙලදිදී විදුලිය පබා කියන ඒ ගාතාවල් ලැබිලා තියෙන්නේ මෙන්න මේ මේ වගේ පදනමකින් රූප රාශියක් අඳිනසේ මේ ඇඟිලි සැලෙන හැටි ඒ ඒ රූප නාටිකාංගනාවන්ගේ එක ඇඟිල්ලෙන් රූප රාශියක් ඇඳනවා වගේ. ඒ කියන්නේ ඒක ආකාර පරිවර්තනයේ බලාන ඉන්න කාම ලෝකයට ලෝභියාට පේන්නේ එක දෙයක පරිවර්තනයක් විදිහට නෙවෙයි. ඇඟිලි 5, ඇඟිලි 10, 20, 30, 40 වෙලා පේනවා. ඒක විදුලි ප්‍රභාවකින් කරන්න වගේ තමයිලු එදා ගුත්තිල පණිතුමා ඉදිරිපිට ඒ දක්වපු නාටිකාංගනාවන්ගේ රඟ. ඉතින් ඒකත් විදුලි එළියකට විදුලි සැරයකට තමයි සම්බන්ධ කරලා පෙළලා තියෙන්නේ. ඉතින් සරුවචනාංශිත් ඒ වගේ කාමයාගේ ආදීනාව පෙන්වීමට ගොඩාක් උපමා පෙන්ලා තියෙනවා. ඒ සමහරක් ඒවා තමයි මේ මඩ වගුරක අඩිය තිබ්බා වගේ වැටුණාට පස්සේ ආයේ ගොඩ ගන්න බැරි කම. එහෙ නැත්නම් තනහුලක් පත්තු කරගෙන අන්ධකාරේ වැස්සේ දුවන මිනිසෙක් හුලං වේගයට විරුද්ධව තනහුල අතෑරියොත් වැටිලා තනහුල නෙමෙනවා අන්ධකාරය ඇවිදින්න වෙන්නේ. අල්ලගෙන හිටියොත් අත පිච්චෙනවා. එහෙව් තනහුලක් අතින් අල්ලගෙන දුවන මිනිස්සෙක් වගේ තමයි කාමේ ඒ අල්ලගෙන ඉන්න හැම චිත්තක්ෂණයකම දැවිලි තැවිලි කියන. ඒ වගේම මාරාන්තික දුකකටපත් කරන බව දන්නවා. ඒ නිසා තනහුලක් අරගෙන දුවන මිනිස්සෙක් වගේ කියලා පෙන්ලා දීලා තියෙනවා. එහෙම නැත්නම් අමුලේ වසයිත මස්සත් කැටියක් අහසටගත් උකුස කුසී. උඩාට නැගපු ගමන් මස් කැටියක් යන උඩට නැගපු ගමන් අනික් සියල්ලම කුස්සන්ගේ ප්‍රහාරයට ලක් වෙනවා. ඉතින් ඒ ඒ ඒ උකුස්සා මස් කැටිය ගත්ත නිසා යන්න බෑ. අනික උකුස්සෝ කඩා ගන්න ආසාව නිසා, තණ්හාව නිසා වේගය දින යා දුවගෙන ඇවිල්ලා අර උකුසට කොටනවා. යම් වෙලාවක මස් කැටිය අතහැරපු ගමන් ආයේ නෑ යට ඉන්න උකුස්සෝ ඒක උස්සගෙන යන්නේ මෙයාට කිසිම සැලකිල්ලක් කරලා නෙවෙයි. ඒ නිසා මේ මස් කැටිය අතේ තියාගෙන ඉන්නා තාක්කල් අනිකුත් උකුස්සන්ගේ මස්කන සත්තුන්ගේ දද්ද උපහාසයට දහසට ලක් වෙනවා. එයාගේ මරණය හෝ මරණාසන්න දුකක් ඇති වෙනවා. ඉතින් ඒ වගේ කාමයේ පිළිබඳව තියෙන මේ ආදීනව විස්තර මේ සුත්තනිපාතේ පොතේ විතරක් නෙවෙයි සුත්තනිපාත පොතේ හොඳ සූත්‍ර රාශියක් දක්වලා තියෙන විජේ සූත්‍රය වගේ තැන්වල මේ කාමයේ ආදීනව පෙන්නලා නමුත් අද තියෙන්නේ ඒ කාමය සීමා මරියාදාවල් විරහිතව අතිශෝක්ති කරගෙන මවාපාන ලෝකයක්. ඒකෙන්ම සල්ලි හම්බ කරන ලෝකයක්. ඉතින් ඒක නිසා <coughs> හැකියාවල් දක්ෂකම් පෝසත්කම් ලැබිච්චාම මෙන්න මේ විදුලි එළියක නටන රූ රසේ යඳිනාසෙසේ ලෙසේ අත් ලෙලදිදී විදුලිය පබා කියන ටික නිතරම තියාගන්න කරන උත්සාහය තමයි රූප වාහිනී ශබ්ද වාහිනී මේ වෙළඳ ව්‍යාපාර වලින් කරන්නේ. ඒ චිත්තක්ෂණයට ඒක පෙන්නන වෙලාවේදී ඒක ගැන අදහස් හෙලා ගන්න ආශ කරන දුප්පත් කාමලෝභියා හිතන්නේ මේක නিত্য සුඛ සුබ දෙයක් විදියට. ඉතින් මේ ලෝකයේ වෙළඳ ප්‍රචාරය තියෙන්නේ ඒ චිත්තක්ෂණයක දේවගෙන හැරපාලා ඒක නিত্য දේ, සුඛ දේ, සුබ දේ, ආත්ම දේ වශයෙන් පෙන්වීමට කරන අධ්‍යාපනයක්, පෙන්වීමට කරන වෙළඳ ව්‍යාපාරයක්, පෙන්වීමට කරන දේශපාලනයක් කරන ලෝකයක්. ඉතින් එහෙව් ලෝකයක පොහොසත් විච්‍යත්තන්ට සද්ධාව නැහැ. පොහසත් නැති මිනිස්සුන්ට සද්ධාව තියෙනවා. ඒගොල්ලෝ පිංකම් කරන්නේ අර රූ රසේ යඳින ආලෙසේ අත් ලෙල දිදී විදුලිය පබා කියන එක හැමදාම ලැබෙයි කියන ලනුව කාලා. ඒ ලනුව තමයි ආගමත් පාවිච්චි කරන්නේ. ආගමත් ඒ ලනුව දෙනවා. මේ දේ කෙරුවොත් එහෙම මෙන්න මේ දිවි ලෝක සම්පatti, බ්‍රහ්ම ලෝක සම්පatti, සිටු සම්පatti, රාජ්‍ය සම්පatti ලැබෙනවායි කියලා. නමුත් මේ රජ්ජුරුවන්ට පේනවා අජුරුවන්ගේ ඕනමන අපිට ළඟදී හදාගත්ත නෘත්‍ය ශාලාවේ ළඟදී සේවයට ගත්ත තරුණ ගැටබර නාබර තරුණ ලලනාවන්ගේ රංගන ඒගොල්ල උපරිම දක්ෂකමට පෙන්නුවත් තෘප්තියටපත් වෙන්නේ නැහැ. මැද වයසේ එක පෙන්වන්න ගියාම අන්තිම වයසට පෙන්වන්න ගියාම තෘප්තියටපත් වෙන්නේ නැහැ. නැවතත් ඇවිල්ලා අර තරුණියන්ගේක බලන්න හිතෙනවා. ඉතින් බලනකොට පේනවා මේකේ අඩුවක් තියෙනවා තව හදන්න පිටිපස්සේ පරිේශන තෘෂ්ණාව නව නිර්මාණ කරනවා. ප්‍රගතියක් ඇති කරනවා. අන්නේ ප්‍රගතිය හරහා හැමදාම තන හුලක් අතර ගත්ත මිනිසෙක් වගේ බැඳීගෙන ජීවත් වෙනවා. <clears throat> ඒක නිසා කවදා හෝ මේ කාමයෙන් එගොඩ වෙනකන් <clears throat> මේ තියෙන දාස භාවයේ අතෘප්ති කරවා භාවය වාල් භාවය බණකින් බේර ගන්න පුළුවන්ද කියන එක බරපතල ප්‍රශ්නයක්. කවදාකවත් බෑ. ඒ කදාකවත් බණ කෙර බණකට මාතුකා කරන්නවත් බෑ මොකද එතකොට ඒ බණත් අප්පිරිය වෙනවා එපා වෙනවා මේ තියෙන දුක් කරදර මැදිවට මේ බණෙමුත් එහෙම නැත්නම් මේ භාවනාවෙනුත් දුකගෙන දෙනවා කියලා. ඉතින් ඒ නිසා හුඟ දෙනෙක් හොයන්නේ අර කාම ලෝකයේ තියෙන විදිහට తాවකාලිකව හෝ බණෙන් සුඛය බලනවා භාවනාවෙන් සුඛය බලනවා. ඉතින් එහෙම බලාගෙන යන කෙනාගේ එන තාලෙන් කියන්න පුළුවන් නිවන අරමුණු කරගෙන නෙවෙයි බණ අහන්නේ භාවනා කරන්න. ඉතින් ඒක ඒ බණ භාවනා පිළිබඳව මුල් වෙන ඇත්ත දන්නේ නැතුව ඔය සෙනගටත් ඒ සෙනගගේ අදහස් ඉෂ්ට කරන මට්ටමට ගියොත් ඒ බණ භාවනාවට මුල් වෙන ඇත්තොත් වෙනසෙනවා. ඒක පිළිබඳව කිසිම කතාවක් නැහැ. ඉතින් ඒක නිසා පුළුවන් වෙයිද අපිට ජනමතයක් ඇතිකරන්න මේ බණ තියෙන්නේ භාවනාව තියෙන්නේ මේ දුක ආත්පසීම අවබෝධ කරන්න මිස මේ දුක මග ඇරලා යෑමක් නෙවෙයි කියන එක ඒක බරපතල ප්‍රශ්නයක් එදත් ප්‍රශ්නයක් අදත් ප්‍රශ්නයක් ඉතින් ඒ අනුව සර්වඥාන්සේ මුණ දීපු தത്വෙදී සර්වඥාන්සේ ගැලවුනේ සෙනගක් එකතු කරගෙන නෙවෙයි මාර්යාට කිව්වේ මම ගැලවුණා මම උඹට කියනවා මම උඹට කියවන තුලින් මම ගැලවිච්ච හැටි ලෝකයට පේනවා. ඒකට එකෙක් තව ගැලවුණොත් එහෙනම් මගේ මිෂන් එක හරි මම අපාන්නව හරි. ඒ වගේ ඉතින් දවසක් ඒ සරුවචනාංශේ මේ වගේ බණ කී කියා ඉන්නකොට මේ කාමයාගේ ආදීනව එතකොට මායයට සැකයක් ඇති වුණා යම් කිසි කෙනෙක් මේක අදහස් මාත්‍රය හෝ ලේස මාත්‍රය හෝ සංකල්ප මාත්‍රය ගත්තොත් යා නොබෝ කලකින් මගේ බල ප්‍රදේශයෙන් පැනලා මගේ අධිකාරී ශක්තියෙන් ගිලිනවා. එතකොට එන්ට එනවා දුර්වල වෙනවා. ඒක නිසා මම මේ බණහන කට්ටියගේ ඔළුව අන්ද අන්දබන්ද කරන්න ඕනේ, අනිවිත කරන්න ඕනේ කියලා සර්වඥාන්සේ ඉන්න තැනට බණ කියන තැනට ගොවියෙක් වාගේ මඩ ජයච කකුල් සහිතව විය ගහක් කරේ ධාන කෙවිතුකුත් අතේ ධාන මහා අය මහතරියම් පුරුෂයෙක් වාගේ අතුලට ඇවිල්ලා මේ කොම් බණාතර යන අහනවා මේ ශ්‍රමණ බාග් ධාතුවේ මගේ හරක් බාන දැක්කද කියලා. ඒ කියන්නේ ඉස්සර කාලේ තිබිලා තියෙන්නේ මේ මිනිස්සු දවල්ට කෑම ගන්න හරක් ලියලා උන්ට වනාතට යන්න හදනවා කකා ඉන්න. ඊට පස්සේ ආයෙත් ගිහලා බැඳගෙන ඇවිල්ලා තමයි හැන්දවරුවේ හීය හාන්නේ. ඉතින් ඒ වගේ මද්දහනේ මේ හරක් වනාතට ගිහිල්ලා හරක් හොයන ගොවියෙක් වගේ ਸਰවචනංශ ළඟට ඇවිල්ලා මේ බණ කතාවයි මාතෘකාවයි අන්‍යවිත කරන්න හදනකොට ਸਰවචනංශන පාපි මාර තොට හරකුන්ගෙන් ඇති වැඩේ මොකද්ද කියලා. එතකොට මාරයා දැනගන්නවා ਸਰවචනංශ මගේ මේ ගොවි ලීලාව හරහා මගේ මාර ලීලාව දැකලා තියෙනවා කියලා අඳුර පානවා මේ ශ්‍රමණේ ඔබ දැනගනි උඹේ ඔය ඇහත් මගේ නං ඔය ඇහැට පේන රූපත් මගේ නං එතනේ පහළ වෙල විඥානයත් මගේ නං ඔබ හිතනද ඔබට ගිහිල්ලා කැලවෙන්න තැනක් තියෙනවා කියලා මේ ලෝකේ ඔය කනත් මගේ නං ඔය කැන්ට හැෙන සද්දත් මගේ නං ඒ අනුව ඒ සද්දෙට මේ කන වද්ද ගන්න ඕන සම්බන්ධ කර ගන්න ඕනේ කියලා පහළ වෙන විඥානයත් මගේ නම් ඔබ හිතනවාද මේකෙන් ගැලවිලා බේරෙන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම නාසය, දිව, ශරීරය, හිත මේ සියල්ලම මම මවන ලද්දක් ඒකට ඇවිල්ලා තියෙන බාහිර ආරම්මණත් මගේ ඒ ඒ ආරම්මණයට මේ මේ ආයතනේ බන්ධන හගිස්සන විඥානයත් මගේ. ඉතින් එහෙම තියේදී උඹ හිතනවාද ශ්‍රමණය මේ අහන වනහන කාට හරි හරි උඹට හරි මේ ලෝකේ මේ ඉන්න ගමන් මේ ආමිෂ ලෝකේ සංසාරේ ඉන්න ගමන් මගෙන් ගැලවෙන්න පුළුවන් කියලා. කියලා ඒ එක එක ගාතාවක් වශයෙන් එක එක ඉන්ද්‍රියක් සහ අරමුණක් බාහිර ආයතනයක් සම්බන්ධ කරලා මාර්යා සඳහන් කරලා තිනවා යෝ අදන්ති මම ඉදන්ති කවුරු හරි කියනනම් මේ රූපේ මම දැක්කා මේ දැකපු මේ මේ දැක්කේ මම රූපයක් කියලා ඒ මමයි දැක්කේ කියලා යෝවදන්ති මමයි දන්ති යෝවදන්ති මමන්ති ච ඒ හිත කියනවනම් ඒක මගේ දැක්ම කියලා ඒ දැකම නිසා ඒක මගේ වෙනවයි කියලා ඒක හේව තත්ත්වයේදී එත් චේතේ මනෝ ආතේවනස කියනකොට සීබුද්ධියෙන් නම් කියන්නේ පීලනමත් වෙලා හෝ හීනෙන් කරන කතාවකුත් නෙවෙයි නම් අන්න මේ තමන මොක්ක සීටි එක එක්කත් මගෙන් ගැලවිලා මේ රූපේ මම දකිනවා දකින දේ රූපයක් ඒක මම ඒක මගේ කියාගන්න යම් කිසි කෙනෙක් ඉන්නව නැත්නම් මේ මම කියාගෙන මගේ කියන මගේ ආත්මේ කරගන්නවන මේ කන මගේ ඒ එහෙම නැත්නම් මේ ඇහිච්ච සද්දේ මගේ අනික් කටට ඇහුන්නේ මට විතරයි ඇහුනේ ඒක මම මගේ ආත්මේ කරගන්නවන ඒ වගේම අපි යම් රස විඳිනවා ගඳ විඳිනවා පහස විඳිනවා ඒ විඳින සෑම පහසකදීම මේක මමය මාගේය මගේ ආත්මය කරගන්නවා නම් ඒ මනුස්සයා ඒක කරන්නේ හීනකින් බය වෙලා හරි නිින්දෙන් හරි මත් වෙලා හරිත් නෙවෙයි නම් ඌ යමගෙන් આવට අහුවෙලා ඉවරයි. ඒ නිසා මට කිසිසේත්ම මගේ රාජ්‍යයේ මගේ දලට අහුවෙච්ච නැති කෙනෙක් මේ කාමවස්තු පරිභෝග කරන කෙනෙක් මට පේන්නේ නැහැ. මේ ලෝකේ ඉන ඔක්කොම මට අහුවෙලා තියෙන කියලා දැන් මේ බුදුරජාණන් වහන්සේට දෙන්නේ ඇහිදල් ඇස්දල් නැති දලකින් වට කරලා. රිංගගෙන යන්න ඇහි දැලක් නැති මට්ටමකින් වට කරලා බුදුදහමේ දැල දානවා දාන්නේ බුදුහාමුදුරේ තින්දි වට ගත්තා නම් බණහක් කට්ටියත් ඉවරයි අද බණහන අපිත් ඉවරයි ඒ නිසා බුදුජානක කියනවා යං වදන්ති නතේමයි යං යමක් කියනවා මම අසවල් රූපේ දැක්කයි කියලා ඒක මමත් නෙවෙයි මගේත් නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි යෝ වදන්ති මම නතං මම අහං කවුරුහට කියනවා මම දැක්කා කියලා මම එහෙම කියන කෙනෙකුත් නෙවෙයි ඒ නිසා පාපි මාරය ඔබ දැනගනින් ඔබට මම යන පාරේ හුලඟක් අත්හම්බෙන්නේ මම ඇස් දැක්කට මං හැසිරෙන්නේ පොට්ටෙක් වාස් ඇස්සති මිනිසෙක් විදිහට රූප දැක්කට මම උඩ අඬ අර බාන්න යන්නේ නැහැ කියන්න යන්නේ නැහැ මං අසවල් දෙක දැක්කා ඒක කොළ පාටයි ඒක නිල් පාටයි ඒක හතරසේ කරවුම් කියන්න මම යන්නේ නැහැ මම මේක දිහා කතා කරන්නේ අන්ධයෙක් ඒක දිහා බැලුවා වගේ මට ඇහිච්ච දේ ගැන මම හිතාගෙන ඉන්නේ මම යමක් අදහස් කරනවා ඒක බීරේකට ඇහිච්ච දෙයක් වා මට ගන්ධනාශය දිව රස, කය පහස කියන මේ මුතය නොලැබෙනව නෙවෙයි. ඒ ලැබිච්චාම මම බම්බණෙක් වගේ ඉන්නේ. මට ඒක දැනුන්නේ නැහැ වගේ. මට ඒක රස වැදුන්නේ නැහැ වගේ. මට ඒක හැප්පුන්නේ නැහැ වගේ. ඒකේ මගේ හිතට යම් අදහසක්, කල්පනාවක්, දවල් හීනයක්, හිතවිල්ලක් ආවම මම මනසක් නැති කෙනෙක් වගේ ඉන්නේ. මැරිච්ච කෙනෙක් වගේ. ඉතින් ඒ විදිහට බේරිලා බුදුරජාණන් වහන්සේ විතරයි මෙතන මායයට කට උත්තර දීලා බේරෙන්නේ. මේ බණහන කට්ටිය එහෙම මේ මම මේ දකින්න දේ මම කියන්නේ නැහැ කියන જાතියක් තමයි ළඟ ඉස්සරහින් ඉන්නවා කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ ඒ මම මේ දේ දැක්කා කියලා කියන්නේ නැති කියන අඳුරගන්නේ නැති කට්ටිය තමයි මගෙන් බණ අහන්නේ කියලා කියන්නේත් නැහැ. මොකද දුසිංගාණෙන් කියන්න බෑ ඒක. බුදුදහස කියනවා මම මෙහෙමයි යං වදන්ති නැතේමයි යං. මම මේ අරයා කියනවා මේ බඩුව මගේ. ඒක මමයි ඉසලා දැක්කේ. කියලා එහෙම කියන මට එහෙම වස්තු වස්තුවක් නැහැ. යම් කිසි කෙනෙක් කියනවා නම් ඒ කියන කෙනා මමය මම මට ලැබිච්ච වස්තුව මටයි මේක පූජා වෙලා තියෙන්නේ. මේක අයිති මටයි කියලා එහෙම කියන කෙනෙකුත් නෙමෙයි මම. ඒ අයිති වස්තුවත් මගේ නෙමෙයි. එහෙම කියන කෙනෙකුත් මම නෙවෙයි. නිසා පාපී මාර්ග ඔබ දැනගනි. මම යන පාරක උහුලඟක්වත් අහුවෙන්නේ නැහැ කියලා. ඒකට කියනවා මාර පමෝ පමෝහණං කියලා. මාරයා මෝහණයටපත් කරනවා. දැක්ක දේ පිළිබඳව හැසිරෙන්නේ පොට්ටෙක් වාගේ. අහපු දේ පිළිබඳව හැසිරෙන්නේ බීරෙක් වාගේ. දැනිච්ච දේ පිළිබඳව හැසිරෙන්නේ නොදැනුණා වාගේ. හිතිච්ච දේ පිළිබඳව හැසිරෙන එක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි කියලා. නමුත් මේක මේ කට කහනුවට නැත්නම් මායයට මේ එකට එක කියමනක් නෙවෙයි. ඒක සර්වචන් වහන්සේ ඔය මේ ආනන්ද සප්පාය සූත්‍රය වගේ තැන්වල එහෙම නැත්නම් පොට්ටපාද සූත්‍ර වගේ තැන්වල නැත්නම් චූලසුඤ්ඤත සූත්‍ර වගේ තැන්වල කියනවා එතෙන්ට යනකම් බලාධිකාරියක් සහිතව මෙහෙම කියනද ඒ පුද්ගලයාට කාමවස්තුත් එක්ක කාම ගුණයන් එක්ක ඉන්නකොට කියන්න බෑ. කාම ගුණයන්ගේ තියෙන්නම මේක මම මගේ මගේ ආත්මය කියාගන්න එක. මම අල්ලගනිලා මගේයි කියාපල්ලා කියන එකනේ අපේ දරුවෝ ගුරුර අපිට උගන්වන්නේ. අපේ ඉස්කෝලවල අපිට උගන්වන්නේ මේ මේ දේවල් මගේ කියාපල්ලා ඒව අල්ලගනිලා. පුළුවන් තරම් වැටකොටු තර කරගනිලා කියන එකනේ කියන්නේ. ඉතින් ඒ කාමවස්තුන් වල ගිතිගත කරන මනුස්සයාට කවදාකවත් මෙහෙම බණක් අහන්නවක්වත් භාවනාවක් කරන්නවත් වෙලාවක් ලැබෙන්නේ නැහැ. යැත්තෝ බණ භාවනා කරන කට්ටියට දොස් කියනවා ජීවිතෙන් පැනලා යන කට්ටිය, ප්‍රශ්න වලින් පැනලා යන කට්ටිය. පුළුවන් නම් බණ භාවනාව කරපල්ලා, පුළුවන් නම් නිවන් දැකපල්ලා අපි වගේ මේ කාම වස්තු කරඬු කරන තමයි. ඉතින් ඒකට උපමා කියන්නේ ඌරා මඩවලෙන් අසුචි වලින් නැගිටලා සිංහයාට අවිලා අභියෝග කරනවනේ පුළුවන් නම් වරෙන් මයිත් එක රණ්ඩු කරා. පුළුවන් නම් වරෙන් මයිත් එක ගහගෙන ඉතින් සිංහයා උත්තර දෙන්න යන්නේ මේ අසුචි තවරගෙන ඉන්න ඌරත් එක්ක සිංහයාට මොන රණ්ඩුවක්ද? සිංහයා යන්නේ නැති බයට නෙවෙයි කැතට. ඉතින් ඒ නිසා මේ බණ භාවනා කරන අයට කාමභෝගීන් සංවිධාන වශයෙන් හෝ පුද්ගල වශයෙන් නෑදෑ වශයෙන් හෝ මේ යාළුවන් වශයෙන් ඇවිල්ලි වෙලා මොකද්ද ඔය විදිහට ඇහිංගිලා ඉඳලා ගත කරන ජීවිතෙන් පැනලා ගිහිල්ලා අපි වගේ මේක ඉඳලා කරන්නකෝ ඉතින් ඒකට ඒ ඇත්තන් පිළිබඳව අපරහණතියක් ඇති වෙනවා ගූතවරිච්ච අසුචිතවරිච්ච ඌරේ සිංහේකට කරන අභියෝගයක් වගේ මේක තියෙනවා ඉතින් නිසා යම් කිසි කෙනෙක් ඒ ඒසා විශාල කාම ගුණයන්ගෙන් తాවකාලිකව අත්මිදිලා එහෙම නැත්නම් පැවිද්දකටපත් වෙලා දිගටම යාව ජීවකව ගියාට ඒ කාම වස්තුන් අබිනිෂ්ක්‍රමණය කරපු එක්කනාට ඇති කරන දුකට කියනවා නෙක්ඛම්ම දුක දෝමනස්සේ කියලා. කාමයේ ගේහසිත දුක දුක්ඛ දෝමනස්සේ නෙවෙයි. නෙක්ඛම්ම සිත දෝමනස්සේ කියලා ගිය ගමන් අර දාලා ආපු වස්තු පිළිබඳව නානා බහුරු කෝලං ඉන්න පටන් ගන්නවා. අනවශ්‍ය කෙනෙක් අතරපත් වෙයිද නැති නාස්ති වෙයිද මම බැලුවේ නැත්තම් මේවට මොනවද වෙන්නේ ආදි වශයෙන් ඒකට කියනවා කාම සංඥාව කියලා. කාම ගුණයන්ගේ අයින් වුණාට පස්සේ කාම සංඥා වෙනවා. එතකොට මේ මිනිස්සයා ඒ බුරුමි ස්වාමීන් වහන්සේ කියන්නේ ලෝක දෙකක හිර වෙලා ඉන්නේ. ආධ්‍යාත්මික ලෝකෙත් වෙලාවක අඩිය තියෙනවා. අනිත් ගමන ආය ආර අතහැරලා දාපු වස්තු පිළිබඳව නැවත කල්පනා කරනවා. ඉතින් ඒ නිසා මේ මිනිසයාට කාම වස්තු පූර්ණ වශයෙන් අතහැරපු අතහැරපු ඇත්තොත් අසුචිතවරිච කෙනෙක් විදිහට සලකනවා. කාම ලෝකේ ඉන්න කට්ටියත් කියන ඕන්න අපි අතල්ල යන්න ගිහලා දැන් උඹට තිබුණාට වැඩිය අමාරුවටපත් උනා නේද කියලා හරි පුදුම අප අසහනකටපත් වෙනවා අටියට තල මූලට අහුවෙච්ච තල ඇටයක් වගේ පොදි බහිනවා තෙල් එළියට එනවා මේ වෙලාවේ ඉතින් එවැනි වෙලාවක ඒ කෙනාට නෙක්ඛම්ම සිත තියෙන පැත්තෙන් අනුකම්පාවකුත් නැහැ කාමසිත ගේයසිත සිත තියෙන කෙනෙක්ගේ අනුකම්පාවකුත් නැහැ අන්නේ ඒ ගෙල හරහා ඒ මිරිකිල්ල හරහා පත් වෙනකොට එහා පැත්තට යනකොට 95කට වැඩිය හැරෙනවා. එහෙම නැත්නම් නිකන් ශ්‍රමණ ප්‍රතිරූපකයන් වශයෙන් පෙනී හිටිනවා. ඒගොල්ලෝ මොනානාවිත කර්මාන්ත කර කර নানা ආකාරයේ මහානකම් පැත්තක දාලා විකාර කරගෙන පෙනී හිටිනවා. තෙය සංවාසයට වැටලා නමුත් පැවිද්ද කෙරෙන්නේ නැහැ. පැවිද්දෙන් කරන අබිනිෂ්ක්‍මණය අගේ වෙන්නේ නැහැ. මොකද අගේ වෙන්න නම් මේ කාම සුඛ කාමයේ අතහැරියාට පස්සේ කාම කාම ගුණ කාම සංඥා වෙන බව යතෝ දැනගෙන තියෙනුනේ කාම සංඥාව දෙලින් ඇවිල්ලා ඇඟේ හැප්පෙන එකක් නෙවෙයි නාම ධර්ම වශයෙන් ඉන්නේ ඒ කාම සංඥාවන්ට කියනවා කාම ඡන්දේ කියලා ඒක බැරි වෙන තැන ව්‍යාපාද වෙනවා ද්වේෂය ඇඟට නොදැනිනවා පැවිද්දන් අතර වැඩිම ගාණක් තැවෙන්නේ ද්වේෂයෙන් හැම වෙලාවෙම තමන්ගේ කායට වෛර කරගන්නවා එනේන කරදර වලට වෛර කරනවා මේ ඔක්කොම මෙච්චර අබිනිෂ්ක්‍මණයක් කරලා ආපු මට දැන නොදැන කරදර කරනවායි කියලා ඒ නිසා ඒ ඇත්තන්ට මේ කාමයේ ඍජු බලපෑමට වැඩිය ද්වේෂයේ වක්‍ර බලපෑම මේකට මානසික අසහනය කියලා නමක් දාලා තිනවා ඒක හැම වෙලාවෙම গুপ্তව ඇති ඒක නිසා ඒකට භූත දෝෂ කියලා කියනවා අද්භූත දේවල් කියලා කියනවා අමනුස්ස බලපෑම් කියලා කියනවා නානා විදියට හරි වැඩි පැවිද්දන් අතර ඉතින් ඒක පැවිද්ද දන්නේත් නැහැ පැවිද්ද හිතන්නේ මේක දැඩි සුචරිතවාදයක් කියලා. මේක දැඩි සීලයක් කියලා. මේක දැඩි බයලජ්ජාවක් කියලා. ඒක එලිපෙහෙලි කරගන්න දන්නේ නැති නිසා විශාල වශයෙන් ඒ ගීගේ අතහරපු යත්තන්ට ඒක සැර වැඩි. ඒකදී එහෙම ප්‍රකාශයක් කරන්න පුළුවන්. ඒක පිරිමියට වැඩිය කාන්තාවන්ගේ ඉතාමත් ප්‍රසිද්ධයි. ගීගේ අතහැරපු යත්තන්ට කවදාකවත් නැති ප්‍රශ්න රාශියක් ඇවිල්ලා තියෙනවා. හිතා ගන්නවත් බැරි බොහෝම Brahmacharya වගේ ගිහි ජීවිතයක් ගත කරලා ඒකේ දියුණුවක් වශයෙන් ගිහිගේ අතෑරියට පස්සේ ඒත්තුන්ට ලැබෙන මේ කාමයට එක්ක වැඩ කරන්න පුළුවන් වුණාට කාම සංඥාවත් එක්ක වැඩ කරන්න බෑ. ඒක හරි භයානකයි. ඒකට හේතුව සාමාන්‍ය නොදැනීම. ඒක සාමාන්‍යයෙන් ගංගවල ගවල කතාවක් තියෙනවා. වතුර කඩකට ගිහිල්ලා කිඹුලෙක් කෑවොත් ඒ කිඹුලට වෙදකම් කරන වෙදා ගෙදර ඉන්න හූනගෙන් පරිස්සම් කරලාලු වෙදකම් කරන්නේ. වටතිර ඇදලා හූනෙකුට එන්න දෙන්නේ නැති වෙන නිසා. මොකද කිඹුල කෑවේ ලෙඩාට හූනගෙන් එන බලපෑම කිඹුලගේ මල්ලි කියලා කියන්නේ. හරි භයානකයි කියලා කියන්නේ. ඒ නිසා කි හූනෙක් පේන්න නැත්නක ඉඳලාලු මේ කිඹුලන්ට වෙදකම් කරන්නේ. කිඹුලගෙන් කොට ඇවිල්ලා ඉන්නේ අතප්පයක් කඩාගෙන. දැන් හූනගෙන් කරදරයි. ඒ වගේම කියනවා කිඹුල කන ඉවසන්න පුළුවන් මේ කොහිල කටු වෙනවා තමයි ඉවසන්න බැරි කියලා. ඒක ඉන්නේ ඇඟට දැනලා නෙවෙයි. ඉතින් ඒකෙදී යම් කිසි කෙනෙක් කාමච්ඡන්දය කාමසුකල්ලිකානුയോഗය අතහැරලා ගීකී අතහැරලා අනගාരിക හෝ පැවිද්දකටපත් වුණාට පස්සේ ඒ කෙනාට द्वේෂයේ රිංගන හැටි බලාන ඉන්නකොට නිකන් මේ බෝධිලිම පාට වෙනස් කරනවා වගේ පේනවා. කලාතුරකින් පැවිද්දෙක් තමයි පැවිදි සුඛයක් කියලා එකක්. එහෙම නැත්නම් කියනවා නම් නෙක්ඛම්ම සිත සුඛයක්. නිම්ම නෙක්කමසිත සෝමනස්යක් විඳින්නේ. ඒ හේතුව මොකද? එයාට කාම ගුණයන්ගෙම බලපෑම තියෙනවා. ඒක අතහැරියා. දැන් කාම සංඥාවේ බලපෑම. ඉතින් ඒක ප්‍රසිද්ධ කරගන්න ඒක කියාපාන්න කවුරුත් දන්නේ එයා දන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ මේ කාම ගුණ අතහැරපෙන්නාට කාම සංඥාවන්ගෙන් පීඩා දරත දැවිලි දැවිලි එන බව ප්‍රසිද්ධිය ප්‍රකාශ කරලා ඒක පන්සල්වල උගන්වන්නේ නැහැ. මොකද පන්සල් උගන්වන්න උගන්වන්න ඉතත්තන්ට මේක බලවන් දැනුමක් ඇති. ඒකම ගිහිව අහන්න කැමතිත් නැහැ. කියන්න ඕන වෙලා තියෙන්නේ ඒ අහන බනවල තියෙන සැප. නමුත් මේ වැඩට බහපු එකනට අනිවාර්යයෙන්ම දෙලොක් අතර හිර වෙනවා. යම් කිසි කෙනෙකුට මේ කාම සංඥාවන්ගෙන් අයින් වෙන්න ඕනේ නම් ඒක සාමාන්‍ය භාවනා කරන්න ආපු අය කියන්නේ ස්වාමීන් වහන්සේ මට භාවනා කරන්න ආසයි. මට ඔබ වහන්සේ කියන එකක් තියෙනවා මේ වේදනාව අයින් කරගන්නේ කොහොමද? මේ ශබ්ද ඇහෙන එක නැතර කරගන්නේ කොහොමද? මේ හිතවිලි එන එක නැතර කරන්නේ කොහොමද? මට ඒක කියලා දෙන්න. එතකොට නම් මට පුළුවන් හරියට මනම් භාවනාවක් කරන්න කියලා පුද්ගලිකව පෞද්ගලිකව හම්බෙලා කියනවා. උභාංශේ බණවට නම් කියලා තමයි වේදනාව ප්‍රශ්නේ. සද්ද ප්‍රශ්න. නමුත් මට තියෙන සාංශ හිතවිලි ප්‍රශ්නේ. මට දෙන්නකො මොකක් හරි බේතක්. මට දෙන්නකො මොනවා හරි මේ උපක්‍රමයක් මේ හිතවිලි දෙන එක නැතර කරන්න. අනිත් එක නෑ කියන යාට නම් ස්වාමීන් වහන්සේ මට තේනවා හිතේ තියෙන මට ඒක නෙවෙන්නේ සද්දේ ඇහෙන්න බෑනේ. සද්දේ ඇහෙනකොට හරියට හිත නරක වෙනවා. ඉතින් සද්ද කොහේ ගියත් කවුරු හරි කහිනවා. මොනවා හරි කරනවා. ඉතින් මට නම් මේ සද්ද නැති කරගන්න මොනවත් නැද්ද කියලා. අනිත් එක නා කියන ඕක නම් නෙවෙයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ මට ඉඳගෙන ඉන්නම බෑ වේදනාව. හිටගෙන ඉන්නත් බෑ වේදනාව. භාවනා කරන්න ඉස්සෙල්ලා මොනවක්වත් තිබුණේ නෑ. ආන්න මේ විදිහට මේ මේ වේදනා මේ ශබ්ද මේ හිතවිලි භාවනාවට ජීවිතයට බලපාන දෙයක් බවවත් දන්නේ භාවනා කරන්න ගිය මනුස්සයා විතරයි. අනික කිසි කෙනෙක් දන්නේ නැහැ. එයාට තේරෙනවා නම් මේ කාමයේ අතහැරියට පස්සේ කාම ගුණේ අතහැරියට පස්සේ මේ කාම සංඥාවල් මේ වැඩ කරන හැටි මම මේක මගේ කියාගන්න නරකයි. මේක මාම කියාගන්න නරකයි. මගේ ආත්මය කියාගන්න නරකයි. දැන් මේ දුක, නික්කම්මසිත දුක, ගේයසිත දුක නික්කම්මසිතටපත් උනානේ. දැන් නික් මිලානේ. ගේහසිත තියෙන අමුදරුවන් පිළිබඳව මේ සතරම් මිනිමුතු පිළිබඳව එහෙම නැත්නම් දුවාදරුවන් පිළිබඳව හැඟීමක් නෙවෙයි මේ තියෙන්නේ. වර්තමානයේ පැමිණෙන <clears throat> මනෝපොබ්බංගව පැමිණෙන දුකක් කියලා මේක අහිත වැඩිය හොඳ දුකක් කියන එක කියන්න පුළුවන් නම් එහෙම නැත්නම් ප්‍රමාණ කළ හැකි දුකක් කියන දන්නවනම් විශාල දුකක් ගෙවීමට ගත්ත වාංගුවට ගත්ත ගල බව දන්නවනම් අන්න යාට කියනවා සාපේක්ෂතාවය දන්න හේතුඵල ධර්මයේ දන්න ප්‍රතිපදාව දන්න කෙලස් කපන මඟ දන්න සල්ලේක ප්‍රතිපදාව දන්න කෙනෙක් කියන්නේ. ඉතින් මම ওই කමඨාන් සුද්ධ කරන්න ගියාම සාකච්ඡා කරන්න ගියාම මා වගේ පුද්ගලයන්ට හරියට හම්බ වෙනවා කට්ටිය. භාවනාවට පුදුම කැමැත්තක් තියෙනවා. ගිහිසප ඔක්කොම අතහරින්න කැමැති. ඒ ඔක්කොම කරන්නේ. නමුත් මේ මතුවෙන කාම සංඥාව අඳුර ගන්න බැරුව කාම සංඥාවට ද්වේෂ කරනවා. මේ හිතවිලි එනවා කියලා ද්වේෂ කරනවා. සද්ද බාධා වෙනවා කියලා ද්වේෂ කරනවා. වේදන එනවා කියලා ද්වේෂ කරනවා. කාට හරි කල්පනා කරලා බලන්න තමන්ගේ අතීතයේ පස්සට මේ හිතවිලි වේදනා සද්ද එනකොට ප්‍රේම කරපු චිත්තක්ෂණයක් තියෙනවද කියලා කවදාවත් නැහැ. ඒ නිසා කාමච්ඡන්දේ අයින් වෙච්ච ගමන් කාමච්ඡන්දේ ප්‍රයෝගයෙන් తాවකාලිකව අයින් කරපු ගමන් ද්වේෂය හිතට එනවා. මේ ද්වේෂයට ද්වේෂය හිතින් බලපු ගමන් වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කළ තියෙනවා මේක සොම්නසක් විදියට ගන්න මොකද හේතුව විශාල ගිහි සැප නැත්තම් ගිහි කරදර රාශියක් මේකෙන් අයින් වුණා ඒ නිසා පුත්තේසු ධාරේ සුතය අපේක්ෂා දැන් දුවා දරන පිට අපේක්ෂාවක් නැහැ අතරම් මිනිමුතු පිළිබඳ අපේක්ෂාවක් නැහැ හරක බාන පිළිබඳව ගොඩ ඉඩම් මඩ ඉඩම් පිළිබඳ අපේක්ෂාවක් නැහැ දැන් තියෙන්නේ මේ කයට දැනෙන වේදනාව ශබ්ද හිතවිලි අන්න ඒක අර කිඹුලා කනවට වැඩි හපම් මේක. gedara dora ඉන්නකොට තියෙන අර තියෙන මුත්තාමණ විබු වේලුරියන් ආදී මුතුමැණික් පවලු දුවාදරුවන් හරකබාන රත්තරන් නිශ්චල චංචල දීපල වල පිළිබඳ ප්‍රශ්න වලට වැඩිය දැන් මේ ඇති වෙච්ච වේදනා හිතවිලි සද්ද බලපාන. ඉතින් යෝගාවචර ඒක දිහා ද්වේෂ මුඛයෙන් බලන තාක් කමඨාන් සුද්ධ කළා පෙන්වන්න වෙනවා. විශාල දුකක් අයින් කරගන්නත් පුංචි දුකක් මේක. මේකට කියනවා කාම සංඥා කියලා. මේ කාම සංඥා නැති කරන්න බුදුරජාණන් වහන්සේ එක උපක්‍රමය කියන්නේ රූපයකට හිත බඳින්න අපි කියන එකට ආරමුණ කියලා. එතන නිමිත්ත කියනවා. කර්මස්ථාන කියලා කියනවා. ඉතින් කර්මස්ථානේ වැඩියෙන් හිත බැඳීම ඇර ඔය දුක් වේදනා හිත විලිකම් කරු නැති කරන්න එකක් නැහැ. ඉතින් යෝගාවචරයේ ආරව නැති කරලා මම අරමුණේ හිත බඳින්නම් කියන අදහසේ තමයි කමටහන් සුද්ධ කරන්නේ. සුද්ධ වෙන්න ඕනේ. ඒ ඔක්කොම අල්ලපනල් අස්සේ පුළුවන් නම් මේ සද්ද ඇහෙද්දිම පුළුවන් ද බලන්න ඉන්නේ ඉරියව බලා ගන්න. පුළුවන් ද බලන්න ආස්වාස් ප්‍රස්වාසය බලන්න. පුළුවන් ද බලන්න සක්මන් ඉරියව බලන්න. පුළුවන් ද බලන්න වම දකුණ බලන්න. ඒ වේදනා මැද හිතවිලි මැද ශබ්ද මැද මෙන්න මේක හරියට දරලියක් පලනකොට ඒ දරලියට මරේ බල්ලා කුඤ්ඤ තියාගෙන කුඤ්ඤේ අවුලව ගන්නවා කියන එක අමාරුයිනේ. කුඤ්ඤ අවුල ගන්න කුළු ගෙඩිය මිටේ අගින් අල්ලලා බෑ කුණු ගෙඩිය මිටේ මුලින් අල්ලන්න ගෙඩිය ළඟින් අල්ලගෙන තට්ටු කරලා කරලා කරලා කරලා කරලා මේ කුඤ්ඤේ අවුලව ගන්න ඕනේ අවුලව ගන්න බෑ අවුල් පාස තියෙන තැනක හොඳ කෙලින් ඉර තියෙන මාංශයේ කෙලින් තියෙන තැනක තියලා අවුලවගෙන කොටෙත් හිර කරලා කුඤ්ඤේ කොටේට අහුණාට පස්සේ තමයි කුළු ගෙඩිය මිටේ මැදින් අල්ලලා ටිකක් තට්ටු කරන්නේ ඊට පස්සේ තමයි කැෂපට ගාන කකුල් දෙක දෙපැත්තට අරගෙන අර අල්ලගත්ත කුඤ්ඤෙට දෙක දෙනකොට අර මරේ දිගේ දෙපැත්තට ගියාම ගැටත් ඔක්කොම පලාගෙන යනවා. ඉතින් ඒ කයේ ශිල්පයේ අර කාම සංඥා ගිවන් කිරීමට අවුල් පාසලයිත දරකොටයක් වගේ තියෙන මේ කාම සංඥා ගිවන් කරන්න මේ රූප කර්මස්ථානේ බාස ගන්න හැටි. නැත්නම් ආධාර කරගන්න හැටි තමයි සමත භාවනා කියන්නේ. ඉතින් ඒ සමතේ නැතුව ඔහක්වත් යන්න බෑ. ඉතින් ඒ නිසා යෝගාවචරයට අර ඔක්කොම නතර වෙනකන් ඉන්නවා සමත කරන්න ඕන කිව්වනම් ඒකට කියනවා සමත සමාධිය කියලා. අරවා තියෙන අසල අල්ලපනල්ලෙම කුඤ්ඤ බස ගන්න පුළුවන් කියන විපස්සනා සමාධිය. අද්දක් තියෙනවා වේදනක් තියෙනවා හිතිවිලි තියෙනවා පුළු පුළුවන් වෙලාවේ Taman ඉන්න ඉරියව්ව ආස්වාද ප්‍රසවාසයේ සක්මන් ඉරියව්ව වම දකුණ බලහන බලහන යනකොට ඒ ප්‍රයත්නේ කවදාකවත් අහක යනකන්නේ. ඒක 100ට 100ක්ම මල් මාලකට මල් ලමුනන්න වගේ එනේන මල අමුණගෙන යනවා මිස අපිට මේ ශබ්ද වේදනා හිතෙන්නේ නැති සමාජයක් චිත්තක්ෂණයක් ලැබෙන්නේ. ආන්න ඒක දැනගත්ත යෝගාවචරය ඒකට යෙදිච්ච යෝගාවචරයට කියනවා ධම්ම තිතියට ආවයි කියලා. එයා ධර්ම ස්ථාවරයක් ලැබලා තියෙන හැබැයි වැඩ ගොඩක් තියෙනවා. දැන් කාම ගුණත් නෙවෙයාගේ හිතේ තියෙන්නේ, කාම සංඥාත් නෙවෙයාගේ හිතේ තියෙන්නේ. එයා බලන්නේ රූප කර්මස්ථානේ ප්‍රධාන කරගන්න. රූප කර්මස්ථානට වාංගු කරලා අර එන කාම සංඥා ඉවත් කරගන්නේ. පුළු පුළුවන් වෙලාවේ රූපය නැත්නම් කර්මස්ථානේ නිමිත්ත අරමුණ ඉස්සරහින් තියාගන්න. ඉතින් ඒ සඳහා ඒ කුඤ්ඤේ <clears throat> කැපුම් කට්ටේ වගේ තමයි මේ විතක්ක කියන එක එහෙම නැත්නම් මෙනෙහි කිරීම. ඒ නිසා ඉන්න ඉරියව්ව මෙනෙහි කරන්න. කර්මස්ථානේ මෙනෙහි කරන්න. මෙනෙහි කරමින් කරමින් ලදලද අවස්ථාවේ ඒ කන්‍ය කර්මස්ථානේ ඇවිලෙන්නත් ඕන නිකන් උඩ කොටේ උඩ කුණ්‍ය තිබ්බට හරියන්නේ නැහැ. ඒකට තට්ටු කරලා තට්ටු කරලා මාංශේ කාගෙන යන්න ඕන. ආන්නේ මේ යනකොට ඒ මූල කර්මස්ථානයේ පිළිබඳ විස්තරෙ එන්න පටන් ගන්නවා. මේ ආස්වාද මේ ප්‍රසවාද මේ පිම්බීම මේ හැකිලිම ඒ පිම්බීමේ හැටි මේ හැකිලිමෙන් වෙනස්. මේ ආස්වාද මේ ප්‍රසවාදයෙන් වෙනස් කියලා එතකොට දැනගන්න මේ කුණ්‍ය බහිනවයි කියලා. ඒ කියන්නේ කිඳා බහින ගතිය. ඒ කිඳා බහින ගතිය එනකොට ඒ යෝගාචර තේනවා දැන් කුඤ්ඤේ අල්ලගෙන ඉන්න ඕනේ කුඤ්ඤේ ඇවිලෙනවයි කියලා එක. මෙන්න මේක යෝගාචරව දන්නේ අවුලගත්තට පස්සේ මෙනෙහි කරන්න ඕනේ. කුඤ්ඤේ අවුල ගන්නකන් තමයි පොඩ පොඩ තට්ටු කරලා තට්ටු කරලා කීර හරි පැත්තට තියෙන මරේ හරි පැත්තට තියෙන එක තියලා කුඤ්ඤේ අවුලගත්තට පස්සේ ඊට පස්සේ ඒක හොරතල් කරලා ඉඳලා හරියන්නේ නැහැ. දැන් කැසපට ගහගෙන කුළු ගෙඩිය මැදින් අල්ලගෙන ටිකක් හයියෙන් ගහන්න ඕනේ බලන්න කුඤ්ඤේ විසි වෙන්නේ නැතුව ගහන ගහන පාර කපාගෙන බහින්නේ. එහෙම නැතු ඒලා කුඤ්ඤේ විසි වුණොත් වැදුනොත් කාගේ හරි. ආය කත උත්තර මොකක්වත් නැහැ. ඇත්ත බින්දගෙන යන්නේ කුඤ්ඤේ. ඒ තරම්ම පිටපයින්නවා. ඉතින් එහෙම වෙච්ච වෙලාවල තමයි යෝගාචරක පාට ගස්සලා විසි කරන්නේ. එහෙම නැත්නම් ඒ යෝගාචරයට මානසික අසහන වැඩි වෙලා පිස්සු හැදෙන්නේ. කායික රෝග වැඩි වෙන්න හදා පටන් අරගන්නේ අර මරේ බස අවුල් කරගත්තොත්. ඉතින් කොයි ශිල්පෙත් තියෙනවා. කොයි ශිල්පේ කරන්න ගියත් ලේත් මැෂින් එකට යකඩ කෑල්ල සෙන්ටර් කරගන්න නැතුව කට්ට තිබ්බොත් කට්ට කඩලා යනවා. ඒක ගහන්න සෙන්ටර් කරලා ඉවර වෙලා තමයි කට්ට තියන්නේ ඊට පස්සේ පොට ලියවන්නේ. එහෙම නැතුව මේ සෙන්ටර් කරගන්නත් ඉස්සෙල්ලා කට්ට තිබ්බොත් කඩලා යනවා. ඒ නැත්නම් එම්බ්‍රොයිඩරි එකට රෙදි කෑල්ල හොඳට ගානට සමබරව රවුම් කරගෙන හිර කරගත්තා පස්සේ තමයි එම්බ්‍රොයිඩර් කරන්න හදන්නේ. එහෙම නැතුව අතේ තියන එම්බ්‍රොයිඩර් කරන්න බෑ. ආන්නේ වගේ මේ ඇලයින්මන්ට් එකයි ඒ කරන වැඩේයි පඬිසන්සි බොහොම සරලව කියනවා ගෝයන් කපනකොට උප්පිඩක් අතර ගන්නවා දැකැත්තෙන් කපනවා. ආයෙ උප්පිඩක් අතර ගන්නවා ආයෙ දැකැත්තෙන් කපනවා. එතකොට ඒ උප්පිඩට අහුවෙච්ච ටිකට දැකැත්ත හරියට වැටුනොත් සස් කාල කැපෙනවා. පිට ගෝයන් ගහකට වැටුනොත් ඇඟිල්ල කපලා යනවා. උප්පිඩේ කැලට ඇඟිලි දැකැත්ත වැටුනොත් උප්පිඩ ඇති. උප්පිඩට එහා පැත්තේ ගෝයන් ගහට වැටුනොත් ඒ ගහදි ගියවිලා අත කපලා යනවා. ඒ දැකතර කපුණොත් ගොඩක් කල් යන වෙහසයි. ආන්නේ වගේ මේ ඒ ශිල්පය සාමාන්‍ය ලෝකේ තියෙන එකක්. එහෙම නැත්නම් තර්ක ඥාන තියෙන එක. එන්නේ ඒක මේ වෙලාවේදී මේ කාම සංඥාව අයින් කරගෙන රූපයට හිතන එදා ගන්න මේ විතක්ක ਵਿਚාර දෙක කියලා කියන්නේ දරේ මරේ දානවා. ගලට ගහනකොට ගලේ මරේ දානවා. ඒ වගේම ලේත් මැෂින් එකට දාන මිනිහා මේ යකඩේ සෙන්ට වුණාද කියලා දැනගන්න ඕනේ. එහෙම නැතුව අල්ලන්න යන්න නරකයි. ඩිල් කට්ට දර කරනකොට ඩිල් කට්ට හරියට සෙන්ට උනේ නැත්තම් ඩිල් කට්ට වැන්නේ. ඒතකොට කැඩෙනවා. ඊට පස්සේ පොන්චිය තියලා එතෙන්ද තියලා තද කරනවා මිසක් පොන්චිය තියන්නේ නැතුව තිබ්බොත් දිල්කට හැමතරම් පයි. දිල්කට කාගෙන යන්න පටන් ගන්නකම් බර දාන්නෙත් නැහැ. ආන්නේ ශිල්ප ටික බුදුහාමුදුරක් උගන්වයි කියලා හිතන්න අමාරුයි. හිතන්න එපා. බුදුහාමුදුර මේ ලෝකෙට අවිල්ලා තියෙන අපිට මේ තනයක් දීලා කිරිබොන හැටි උගන්වන්න නෙවෙයි. ඒ දේ අපි සාමාන්‍ය බුද්ධිය දැනගන්න මෙතන කෙරෙන්නේ කාම සංඥා ඉවත් කරලා රූපෙට හිත දාන එකයි. රූපෙට හිත දාපු ගමන් පේනවා අරමුණට මූණට මූණ දාපු ගතිය. එහෙම නැත්නම් ඇවිලිච්ච ගතිය. විපපත්තු කරන්න ගියත් කොච්චර වෙලා Taman ළඟ ඉන්න ඕනද? දැන් ගින්දර ඇවිලුණාද කියන එක දන්නේ නැත්තම් ගෑස් කුකරපත්තු කරුවත් ඔය ප්‍රශ්නේ තියෙනවා. ගෑස් කුකර අඩුයි. දරේ පත්තු කරන්න යාම ලිප ඇවිලෙන්න පටන් ගන්නකම් අවුලව ගන්නකම් බැරි නම් ඉතින් දීග කන්න හම්බ වෙන්නේ නැහැ. ඒ අම්මා කෙනෙක් දුව හදලා හොඳටම හදලා මිනිහට දීලා මිනිහා ගංගෙන් එගොඩට ගියාලු. ඒකට ගියාට පස්සේ අම්මට මතක නැතුළු මේ කෙල්ලට උගන්වන්නට දර දාන හැටි ලිපේ. එක දිගට සමාන්තරව දර දැම්මොත් දර වලට හුළඟ වදින නිසා දර හරස් වෙන්න දාන්න ඕන කියලා ඒකට ගියාට පස්සේ ඇඟිලි ටික හරි ගසලා හරස් කරලා දුවට දුවේ කියලා කතා කරලා ඒකට ඉන්න නැතුව මේ ඇඟිලි ටික හරස් කරලා පෙන්නවලු. ඉතින් කෙල්ලට දන්නේ නැතුව මේ අම්මා මොකද්ද කිව්වේ කියලා. ඉතින් ගෙදර ගිහිල්ලා අර මනසට තේකක් හදන්න කියලා ලිපට දර දානකොට ලී කවුළු සමාන්තරව දාලා පත්තු කරාට පත්තු වෙන්නේ නැතුළු ඊට පස්සේ කවුළු අම්මා හැම එකම මට ඉගෙනුවා. දැන් මේකෙන් මම මේ මිනිස්සයාට අවශ්‍යලාට කටයුතු සම්පාදනය කරන්න බෑ කියලා කල්පනා කරනකොට මතක් වුණාලු ඒකට කොට ඉඳලා අම්මා ඇඟිලි හරස් කරලා පෙන්නවා කියලා ඊට පස්සේ දරකොටු හරස් කරලා තියලා කිඳරපත් කරපුවා ඇවිල්ලා. ඊට පස්සේ යා හොඳ ගෘහණියක් පාටපත් වෙන නිසා මේ කිසි කෙනෙකුට ඉවයි දැනුමේ අඩුවක් නැහැ. නමුත් එයා දන්නේ නැත්නම් මේ රූප කර්මස්ථානයේ ප්‍රයෝජන ගන්නේ මේ කාම සංඥාව දුරු කරන්නයි. නැත්නම් රූප කර්මස්ථානය කියන්නේ නිවන නෙවෙයි. නමුත් රූප කර්මස්ථාන දැම්මට පස්සේ බුදුරජාන් වහන්සේට වාසියක් වෙනවා මාර්යාට වාසියක් වෙනවා. මොකද්ද? මේ එකම රූපේට නැවත නැවත හිත යොදනකොට එහි තියෙන විනාශ වෙන ගතිය. එහි තියෙන විපරිණාමය. එහි තියෙන හුත්ව අභාවත ඇතිව නැති වෙන බව. දෙයකින් තම දෙයකට පෙරලෙන බව අනිත්‍යතාවය වැටෙන්න පටන් ගන්නවා. මේකට යෝගාවචර ගීතේ පුදුමාකාර බයක් එනවා. මේ දැකපු අරමුණ දැන් නැතුව යනවා. ඒ අරමුණ වෙන වෙස්යකින් පෙනී හිටිනවා. වෙන ආකාරයකින් පෙනී හිටිනවා. වෙන සටහන් වලින් පෙනී හිටිනවා. ඉතින් යෝගාවචරයට හරි බයක් ඇති වෙනවා. මේක මේ හීනයක්ද? ඇත්තික පීලා ආය බලන්නද? එතකොට හැම තැනින්ම කයමුත් එන්න පටන් ගන්නවා පුදුමාකාර සංඥා වගේක්. එතකොට යෝගාචරය ආයෙත් එල්ලෙන්නේ නැති වෙනවා. දැන් මේ බලාන ඉන්න එක පිස්මාරු වෙනවා. බලාන එක වෙන එකක් වඩටපත් වෙනවා. බලාන ඉන්න එක සටහන් සහ ආකාර වෙනස් කරනවා. එතකොට ශරීරය හැම තැනින්ම ආයෙත් කිචි කැවෙන්න පටන් ගන්නවා. ගොජ දාන්න පටන් ගන්නවා. රූප පේන්න පටන් ගන්නවා. ශබ්ද ඇහෙන්න පටන් ගන්නවා. එතකොට පේනවා දැන් රූපය පදම් කරගෙන හේම කරගෙන දැන් රූපය රූප සංඥා බවට පත් වෙනවා. එතකොට අරමුණෙන්ම විතරක් නෙවෙයි රූප සංඥා එන්නේ. රූප සංඥා Taman කය කියලා හිතාගත්තේ කාරා එනවා. බාහිර ලෝකෙන් එනවා. රූප සංඥා බවට ආවට පස්සේ යෝගාචර දැනගන්නේ මේ මම මේ මම නෙවෙයි කියන මරියාදාව එතන නැහැ. එතන ගියාම හැම තැනම ගොජ දානවා. ඇතුළත පිටත හොඳ නරක මුල මැද අග මොකක්වත් නැහැ. ඉතින් දඟලන පටන් ගත්තා යෝගාචර තාමත් මූල කර්මස්ථානේ ආරක්ෂා කරන මේක මම මේක මගේ කිව්වත් මාර්ගපාක්ෂිකයි. ඊට පස්සේ යමෙක් කියනවනම් මේ අරසානේ මගේ කියලා මේ අර්මස්ථානේ මමය කියලා එහෙම කියන කෙට්ටු ගිහිලා කියාපන් කියලා බුදුරජාණන්සේ කියනවා මාර්යාට. යමෙක් කියනවනම් මේ ඇති කරගත්ත නිමිත්ත මේ ඇති කරගත්ත අරමුණ මේ ආලම්බණය මමයි මගේයි කියලා මුන්ද මානපක්ෂිකයි. ඒක වෙනස් වෙනකොට වෙනස් කරලා දැනගන්න මේක බුදුහාමක මේක මමත් නෙවෙයි මෙහෙම කියන මිනිහකුත් නෙවෙයි මම. ඒ නිසා ඕන බලපන් මම කියප එක මම නෙවෙයි. එතකොට මායя මෝහණයටපත් වෙනවා කියලා කියනවා. මායяගේ දේ මාරදීය පන්නනවා කියලා කියන නිසා ඒ මාරදීය පන්නන්නේ කාම ගුණත් එක්ක නෙවෙයි. කාම සංඥාත් එක්කත් නෙවෙයි. රූපයත් එක්කත් නෙවෙයි. රූප සංඥා බවට තුනී කරගත්ත, හේම කරගත්ත, ආම්බාම් කරගත්ත, මට්ටම් කරගත්ත தත්වෙදී. එතෙන්දී තමයි යෝගාවචරයගේ රුචි අරුචිකම් වල වෙනසක් ඇති වෙන්නේ. ඉතින් එතෙන්ද එන්නේ ඉස්සලා මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය කියනවනේ ඒක නෙවෙයි අඥාන උපේක්ෂාව කියන්නේ. ඒ මල්ලෙන් ගහිලා. ඒක නෙවෙයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඒ ගීගේ අතහැරලා කාම සංඥා වලින් බැටකාලා රූප කර්මස්ථානයේ හරහා යම් ප්‍රමාණයක් හදිස්සියකදී ඉඳගෙන ඉන්න ඉරියව්වේ හෝ සක්මනේ ඉරියව්වේ හිත වාංගුවක් වාගේ හැරමිටියක් වාගේ අත්තලක් වගේ ප්‍රයෝජන ගන්න බලාපොරොත්තු යෝගාවචරයට බොහෝ විට ඉඳගත් ගමන්ම ඒ ආස්වාද ප්‍රසවාසයේ හරහා නැත්නම් සක්මන කරන සක්මන හරහා නානාවිද රූප සංඥා ඉන්න පටන් ගන්නවා. ඒකේ ಜಾති ආගම් ભેද හොයන්න යන්න එපා. මේ අරමුණෙන් දාවේ අරමුණෙන් පිටින් දාවේ කියලා හොඳට බලන්න. එතකොට සීමාව නැති වෙනවා. ඇතුළත පිටත මමය මාගේය හොඳය නරකය නැතුව මේ ඔක්කොම හීන වගේ නිසා සර්වඥන්සේ සඳහන් කරලා තියෙනවා මේ කාමය හීනයක් වගේ කියලා. නැගිටතර පස්සේ පේනවා නරු නැතුමකුත් නැහැ වෙරේ පළුවකුත් නැහැ කියලා. මේ හීනයක් දැකලා තියෙන එක. ඒක මිරිඟුවක්. අන්නේ මිරිඟුවක් බවට ජීවිතේ හොඳටම සතිය තියෙද්දිපත් වෙනවා. හොඳටම සද්ධාව තියෙද්දිපත් වෙනවා. හොඳටම වීර්යය තියෙද්දිපත් වෙනවා. හොඳටම සමාධිය තියෙද්දිපත් වෙනවා. ඔන්න ඕකට ප්‍රඥාව. ඒ ප්‍රඥා නැතුව ඔකට වෙදකම් කර හොයන්න හදනවයි කියලා කියන්නේ සත්‍යයට පයින් ගිහිල්ලා. එහෙම නැත්නම් මායя දෙන ලණුව කෑමක්. ඒ නිසා එතෙන්ද ගිහිල්ල ඉවර වෙලා නැවත නැවත ඒක එnderලා අපි ඉන්නේ හොඳ සද්ධා විදිය සති සමාධි ප්‍රඥාවේ ඉන්නකොට මොනතරම් වෙනස් වෙන සුළු දෙයකද මොනතරම් දුක් දෙන දෙයකද කියලා දන්නවනම් මේක මම කියාගන්න යන්නේ මේක මම කියන්නේ ගියොත් ඒකාන්තයෙන්ම බුදුජාන් මාර්යා කියනවා යෝ වදන්ති මම ඉදන්ති යෝ වදන්ති මමන්ති යමෙක් කියනවනම් ඒක මම කියලා ඒක මගේ කියලා උන්දට සීකල්පනාවක් තියෙන උන්ද මගෙන් ගැලවිලා නැහැ බුදුරජාණන් කියනවා යමෙක් කියනවනම් ඒක මගේ කියලා ඒ මම නෙවෙයි යමක් කියනවනම් මගේ කියලා ඒක මගේ නෙවෙයි එහෙම කියන මගෙන් උඹට මායෝ මම යන තැන හුලඟක්වත් හොයන්න බෑ මායයා මත් කරවන්න පුළුවන් අන්නේ මත් කිරීමේ සෙල්ලම යෝගාවචර දක්ෂ යෝගාවචර නිවාසිකව ඉන්නකොට ඉඳගෙන විනාඩි දෙකෙන් තුනෙන් ගන්න පුළුවන් අරගත්ත පස්සේ ඔන්න ඔක්කොම කොච්ච දාන්න පටන් ගන්නවා. එතකොට දැනගන්න මේක හේතු බල ධර්මයකට සිද්ධ වෙනවා. මේකට මම උත්තර බලින්න ඕනේ නැහැ. මේකෙදි මූල කර්මස්ථානේ පෙනුනත් නැතත් සැකනම් පමනක් නැතු මූල කර්මස්ථානට යන්න. ජීවිත පරිත්‍යාගය යන්න කැමති නම් මාරට ගන්න බෙදාන ගන්න බෙදාන කාපන්. බැදගෙන ගන්න බැදගෙන කාපන්. තම්බන ගන්න තම්බන කාපන් මට මොකෝ. අනේ එතකොට එන පෞරුෂත්වය එතකොට එන ඒකට කියන්නේ වීර්ය කියලා. එන සමාධිය, එන ප්‍රඥාව මායයට අහුවෙන්නේ නැහැ. මායයට ඒක ශූන්‍යතා හරහා තියෙන නිසා යම් කිසි කෙනෙක් ශූන්‍යතාවේ ලෝකේ දකින්නනම් මායයට ඒ මනුස්සයා නොපෙණිය යනවා කියන. මායя මෝහණයටපත් වෙනවා. ඒක නිසා එතෙන්ට යනකම් තම්බලා ඒක පිළිබඳව පරිශ්‍රණ කියන ආර්ය පරිශ්‍රණය කියලා කාම වස්තුත් එක තමයි මේ නටන්නේ. හැබැයි සංඥා මට්ටමට දිය කරගන්න. එතකොට ඒක ඇමක් තමයි. ඒ ඇම එයා දන්නවා මේකේ මාර භාෂාවක් තියෙනවා. gediya pitin gilinne. එයා රස බලනවා මේ මාරය අපිට දෙන ලනුව. මම gediya pitin කන්නේ. ඒ නිසා මට බිලියට මිනෙන්නේ නැහැ. ඒ නිසා මාරයා අඬු කඳුලෙන් බලන්න. ඒක රට්ටපාල ස්වාමීන් වහන්සේ මේ ඕදෙයිමිකෝ පාසං මොවැද්දා මුවෙක් අල්ලගන්න පාශයක් බඳිනවා. උගලක් අටවලා නාදං මාර්දි මිගං මේ මුර්ගයා එක මේ මේ මුවා දන්නවා මේක ඇතුලේ රසමසවුලක් තියෙන හැබැයි මෙතෙන්ද කෑවොත් බේරෙන්න පුළුවන් මෙතනින් හට කාපු ගමන් උගුල ගැස්සෙනවා කියන්නේ. එතකොට මේක කණ්ඩ ඕනේ ගැස්සෙන්නේ නැති වෙන විදිහට. ඒ නිසා මේ මුවා ඇවිල්ලා බුත්වා නිවාපං ගච්ඡාමි. ගච්ඡති මනුෂයා මේ මුවා වැද්ද බලා ඉන්න ළඟ පඳුරක මුවා අහුවෙච්ච ගමන් මරා ගන්නවා. අරය ගානට කනවා. කාලා විවේක ස්ථානකට යනවා. විවේක ස්ථානට යනකොට කන්නන්ති මේක බන්දෝ මේ උගල හදපු මුවවැද්දා ඇඬු කඳුලෙන් බලනවලු මියාක ඇවිල්ලා පාසේ කනවා. එන්ට රසමස උල කනවා. හැබැයි හැම ගස ගන්නෑ. යෝගාවචරය කියන්නේ අන්නේ යාට. එයා මේ කාමවස්තු කොච්චර පරිභෝග කරත් එයා දන්නවා මේකේ මේ මට්ටමක් තියෙනවා කන. කන ක්‍රමයක් තියෙනවා. ඒක එහාට ගිය ගමන් gediya පිටින් කෑවොත් බිලිය කටේ. බිලියට ළඟට එනකොට නැත කරනවා. ආන ඉතින් කියවුවාම ඒ යෝගාවචරයට බුදුචාන්ස කියන විදිහට මම කියාගන්න නැතුව මගේ කියාගන්න නැතුව පරිභෝග කරන මුළු ලෝකෙම සක්‍රවර්ති රජකමක් මේකදී. ඕන කෙනෙකුගේ වස්තුවක් Tamange වශයෙන් පාත් ගන්න පුළුවන්. හැබැයි මම කියාගත්තකම දඩ. මම කියාගත්තම බග වෙන්නේ. ඒ තියෙන තැන තියලා පරිභෝග කරන්න ගියොත් මිනිස්සු සුදු වට්ටි උඩ තියලා පූජා කරන්න ලෑස්ති. අපේ තියෙන කැතකම තමයි ඒ දෙන දේ මගේ කියා ගන්න හදනවා. ඒක මම කර ගන්න හදනවා. ඒ කරගන්න ගිය ගමන් මාර්යා මේ මිනිස්සයා නෙවෙයි දෙන මිනිස්සයා නෙවෙයි උතන ඉන්නේ. මාර්යා බලාන ඉනෝ මූ ඇද්දා මූ ඇවිල්ලා මේක කන දිහා. ගස ගත්තොත් ගස ගත්ත ගමන් ඇවිල්ලා තඩි ගහලා මරනවා. ගස ගත්තේ නැත්තම් මූ ඇද්දා ඉන්න තැන හෙල්ලෙන්නේ නැතුව ඉන්නේ. මොකද මොහා දැනගත්තොත් මූ ඇද්දා ළඟ ඉන්නවා කියලා එන්නෙත් නැහැ පාසේ ගන්න. ඒ නිසා මාර්යා ළඟට බලාන ඉන්නවා. අපි යමකට මම කිව්වොත් මගේ කිව්වොත් මගේ ආත්මය කිව්වොත් එතකොටම හැම පිටින්ම බිලියක වගේ මාළුවක් ක්ෂණයකින් වතුරෙන් ගොඩ. වතුරෙන් ගොඩාට පස්සේ මාළුවට කිසිම බලතලයක් නැහැ. වැඩිම වෙලාවක් වදේලා මැරෙනවා. ඒ නිසා සර්වචනන්සේ මේකෙදි සඳහන් කරලා තිනවා ගලෝ ඒසෝ ඉති ඤත්වා මුතිමා. මේක හරියට බිලියක් වාගේ මේ කාම ගුණය. ඒක දැනගෙන සතිමත් මුතිමත් ධිතිමත් යෝගාවචරයා ඒ වස්තු පරිභෝග කරන්නේ සාංගික පරිභෝගය. ඒක සංඝයාට පූජා කරපු එකක්. තමන්ට අවශ්‍ය ප්‍රමාණය බෙදා ගන්නවා. වැඩියෙන් බෙදා ගන්නත් එපා. මේ දුෂ්කර ක්‍රියා කරන්න කියලා අඩුවෙන් බෙදා ගන්නත් එපා. මේ සාංගික පරිභෝග දායකර පිංචිත් වෙනවා. ඒ ප්‍රමාණය පරිභෝග කර ඉතුරු ටික නාසින වෙන්න කටයුතු කරනවා. එන කෙනෙකුට කියනවා මේක සංඝ පරිභෝගයෙන් පරිභෝග කරන්න. ඉතින් මේ ගුණවලපේ තමයි කාල් මාක්ස් කියලා දුන්නේ මේ කොමියුනිස්ට් වාදය කියලා. ඔක්කොම වස්තු ජනසතු කරන්න ඕනේ. රජය විසින් පාලනය කරන සියල්ලන්ටමයිති කියලා. ඉතින් අපේ සංඝයා තමයි ඉස්සල්ලාම කෑවේ. අපේ සංඝයා හිතුවා හරි හරිය. කොහොමද කාල් මාක්ස් බුදුහාමුදුරුවෝ වගේ තමයි සියලු කාමවස්තුන් පොදුවේ පරිහරණය කරන්නේ. එන් තාමත් මේ මතේ තියෙනවා. ඇත්ත ඒක කරන්න පුළුවන් වෙන්නේ සීලයක පිටවපු සද්ධාව තියෙන සතිමත් කෙනාට විතරයි. සතිය සීලයේ සද්ධාව නැති කෙනෙකුට කොමියුනිස්ට් රජයක් හදන්න බෑ. සතිය සීලයේ සමාධිය තියෙන සද්ධාව තියෙන කෙනාට ආදාගත්තොත් මේ වස්තු ඔක්කොම අපි පොදුවේ. හැම කෙනාම රකිමු. හැම කෙනාම ගන්න පුළුවන් ප්‍රෝජනේ ගන්නම කියලා මාර්යා අද්දර බලන් ඉන්නවා. එලිපත්te බලන කොයි වෙලාවෙද කවුරු රැවිලා මේක මගේ කියාගන්න කියලා. මගේ කියාගත්ත ගමන් අහු වෙනවා. ඉතින් ඒකයි මේ ਸਰවඥන්සේ සංඝ සමාජයක් ඇති කරේ සංඝික වස්තු පරිභෝගයක් පුරුදු කරේ මේ චීවරය කියලා එකක් හදලා දීලා ඒ චීවරේ මම මාගේ කියාගන්න නෙමෙයි තියෙන පරෝජනේ සලකලා පාරේ වැටලා තියෙන රෙදි කැලක් හෝ කවුරු හරි දෙන දෙයක් කරලා හදාගන්න. ඕකෙන් ඔය වැඩි ව්‍යාපාර කරන්න යන්න එපා. ඒ කරන්නේම මම මාගේ හැඟීම. ඒ වගේම මේ පින්නපාත දෙන එක දින මල දානයක් කාලා කරබන හිටපන්. මේක මේ අර්ගමේ කරන්න ගිය ගමන් මුළු රැල්ල යනවා කෙලවරටම යනවා. ඒතකොට මාර්යා එච්චර යන්න ඕනේ. මාර්යා ඉන්නේ එතන මෙලිපත්. ඉතින් දෙන සීනාසනයක් මොන හරි එකට ඉන්නවා මිසක් මේක අර්ගමේ කරන්න ගිය ගමන් ඒ සීනාසනේ දුක් විඳින්න ඕනේ නැහැ. ඒකට අපිට පුළුවන් ප්‍රමාණයක හදා කියාගත්තර කමක් නැහැ. මොකද අපිට බැරි හරියක් තියෙනවා. රජුරවන්ට තමන්ගේ රාජධානියේ තමන්ගේ බනාටිකාංගනාවල ඉඳලා කරපු මේ අලුත් රංගමඩලෙත් සතුට නැහැ. මධ්‍යම රංගමඩලෙත් සතුට නැහැ. නාකිච්චන්ගේ රංගමඩලෙත් සතුට නැහැ. ඒ නිසා කවදාකවත් මේක ඇති වෙන එකක් නෙවෙයි. සාමාන්‍ය හිතෙන්නේ මෙහෙමයි. මේ අධිකාරියට පුළුවන් මේක කරන්න මේ මටගෙන හිල්ලක් මේ කරන්න. ඒක නිසා මේ මේ අපි හඬු කරන්නේ වස්තුව ගන්න නෙවෙයි මට කරන්න කෙනෙක් හිල්ල නැති කරන්න. මේක තමයි මාර පාශය කියන්නේ. මාර්යා ප්‍රමෝහණය කරනවා කියලා කියන්නේ ආය එහෙනම් මට කෙනෙක් හිල්ලක් නැහැ කර්ම ශක්තියක් වෙන්නේ නැති හොඳයි. ඒ නොලැබෙන දෙයින් තිබිච්චාව. මම මේ තියෙන එකෙන් සතුටු වෙනවා. බණ භාවනා ටික කරගන්නවා. කාලසටහන කරගන්නවා කියලා කියපු ගමන් ඇත්තටම හිතුවටත් වැඩි වස්තුත් ලැබෙන මගේ පුද්ගලික අත්දැකීම හැටියට දෙක මාර්යා මුසුප් වෙලා බලා ඉනවා එලිපත්තට වෙලා කාමවස්තුන්ගෙන් අපිට තියෙන වැඩේ විතරයි කැම්බිරිල්ල නැතු වෙනවා. ඒ තමයි ගාථාවේ නම් තියෙන්නේ ඌව කතා කරින් දෙපා අතල දාලා ඵලයන් කියලා. ඒක පටන් ගන්න එක විතරයි. ඒක අතහැරියට හිතින් අතහැරෙන්නේ නැහැ. හිතින් අතහරින්ද අපි දැනගන්න ඕනේ මේ කාම සංඥා බවට යනකම් හිත භාවනා කරලා ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ඒක මගේ ආත්මේ නෙවෙයි කියන තැනට පත් වෙන්න උනට පස්සේ ආයේ කාමයේ දාලා බලන්න ආයේ ද්වේෂේ දාලා බලන්න ආයේ නිදිමතයකට දාලා බලන්න ආයේ අතීතනාගත සැක දාලා බලන්න අනිත් අතීතනාගත පශ්චාත්තාව සහ සැලිලකට දාලා බලන්න දැම්මට පස්සේ තේනවා ඒ දෘෂ්ටි කෝණයෙන් බලනකොට ඒක කාමයේ කාමච්ඡන්දයක් වෙන්නේ නැහැ ද්වේෂේ ව්‍යාපාදයක් වෙන්නේ නැහැ මේ තීන මිද්දයක් වෙන්නේ නැහැ ලීන භාවයේ අතීතයේ කරපු පව් ගැන කනගාටු වෙන්න දෙයක්වත් නැහැ. අනාගත සැලසුනුත් නැහැ. ඒ ඔක්කොම මායාගේ එලිපත් වෙන මායාගේ කොලොක්ක උප්පණ්ඩරයන් බවට කියනවා. කොලොප්පම බව තේරෙනවා. ඊටස්මේ සැකය කියන එක හරහා අපි අපරාධ මේ කාම වස්තුන් හා කාම සංඥා අවස්ථාවේදී සැකෝලින් ඇති වැඩක් නැහැ. එයාට කරන්න තියෙන්නේ සද්ධාවේ නිසකව රූපයකට හිත දාලා රූප ගෙවෙනකන් ඉඳලා රූප රූප සංඥාවට එනකන් යන්න රූපේ රූප සංඥාවක් බාටපත් වුණාට පස්සේ ඔයින් එහාට නැති කරන්න යන්න එපා. මෙතනදී තේරුම් ගන්න දැන් මෙතනදී කරන්න තියෙන එකම දේ මෙයාට මතුරන්න ඕනේ මේ දේ මනෝපුබ්බංගමයි මනෝසෙට්ටයි මනෝමයයි මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි. එහෙම නැත්නම් මේක දිහා විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පරිනිස්සා ගන්න පස්සේ මේක දිහා විවේකීව බලන්න තවත් කල යුත්තක් තියෙනවා කියලා තටමන්න යන්න එපා. එහෙම නැත්නම් විරාග නිසිත මේක දැන් ගෙවිලා හැඳි ගෑවිලා ගොජේ බාටපත් වෙලානේ තියෙන්නේ. මේකට රාගයක් එන්නේ නැහනේ. මේකේ තමයි ලෝකේ තියෙන වටිනම දේ විරාගෝ සෙට්ටෝ ධම්මාන. නිසා මේ කම්මැලිකම එනකොට, නීරසකම එනකොට, නිජමත ගතිය එනකොට දැනගන්න මේ විරාගයයි මේ ගෙවදින්නේ. ඒකට ද්වේෂ කරන්න එපා. ඒ නිජමතකම රාගය අනිත් පැත්තට. කම්මැලිකම රාගය අනිත් පැත්තට. නීරසකම රාගය අනිත් පැත්ත නිසා මම මේකයි මේ ඉන්නේ කියලා ඒකට සාදර වෙච්ච ගමන් අර පොයි දාසිය ආපේ උපාසකම කෙනෙක් කියනවා. මට තිබුණේම ස්වාමීන් වහන්සේ ඉඳ ගන්නකොට නිින්ද යන ගැතිය. දැන් ඔබ වහන්සේ කිව්වට පස්සේ මම අද මේ ඇවිල්ලා ඔබ වහන්සේත් අපේ ඉඳලා පැය භාගයක් භාවනා කරා. පැය භාගේ භාවනා කරලා බන්ට නිදිමත පලාතක නැති වෙනවා. මේ නිදිමත එයි වරෙන් ආවට කමක් නැහැ කියලා ගියාම නිදිමත නැහැ. ඉතින් ඒ වගේ අර ආකල්ප මේ වෙනස ඒකට කියනවා කග්ග විසාන කප්පෝ කියලා තනි කඟ වෙනගේ තනි අඟ වගේ. මේක දෙවන්නේක් සම්බන්ධ නැහැ. මගේ ළඟ තියෙන ಗುಣධර්ම ටික විතරයි තියෙන්නේ. ඒ නිසා මම මේකට හටම් කරනවා. නිදිමත ආවත් මං ඉරියව බලනවා. ද්වේෂය ආවත් ඉරියව බලනවා. කාමය ආවත් ඉරියව බලනවා. රූප කර්මස්ථානයේ මුලින් තියා ගන්නවා. ඒකේ විපරිණාමෙට ඉඳ දිනවා කියන බැල්ම ගත්තොත් ඒකේ ඒකාන්ත සාන්දෘෂ්ටික ශක්තිය සත්‍යයක් තමයි අත්දැක ගන්න පුළුවන්. එතකොට තමයි ඔය කියන මේ සෞඛ්‍ය හැදෙන්න පටන් ගන්නෙ. කායික සෞඛ්‍ය මානසික සෞඛ්‍ය එතන තමයි තියෙන ඒකට පස්සද්දි ගොඩනගෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක ඇත්තටම කියනවා නම් එක දවසකින් කවරක වෙන එකක් නෙවෙයි. පිටින් බැරිකමක් නෑ. ඒ නිසා මෙතන ඉන්න ඔක්කොමලා බොහෝ විට භාවනා තනකදී අත්දකලා තියෙනවා. නමුත් මේක හරියට හසුරව ගන්න බැරුව මේකට අකුල් හෙලනවා. ඒ අකුල් හෙලීම නිසා එලිපත් ඉන්න මාර්ගය ගැට කරලා තියෙනවා. ඒ නිසා මේ එන කරදර දුක් මේ පෙන්නන විවිධ සටහන් ආකාර මේ නිමිති හොඳටම බලලා සාපේක්ෂව මූල කර්මස්ථානට සාපේක්ෂව ඉන්නේ ඉරියවට සාපේක්ෂව මේවා මම කියා ගන්නතු මගේ කියා ගන්නතු මගේ ආත්මය කියන්නේ නැත්තම් බුදු දානස් කියපු යං වදන්ති නතේමයන් යෝ වදන්ති නතං අහං යමක් මගේ කියනවනම් එහෙම කියන කෙනෙක් නෙවෙයි මං එහෙම කියන දෙයක් මට නෑ මේක මගේ කියන එහෙම කෙනෙක් නෙවෙයි මං මාරේ උඹ එහෙම තියෙන කෙනෙකුට දීලා කියාපන් මට උඹට මම යන පාරවත් හොයාගන්න හම්බෙන්නේ නැහැ කියලා මාරේ කකුල් දෙක අස්සෙන් ගන්න හැබැයි බුදුහාමුදුරුව විතරයි රින්ගුවේ බුදුන් අපිට දෙනවා රින්ගන ක්‍රමේ. ඉතින් ඒක මායයට අහු වෙන්නේ අපිට අහු වෙනවා. ඒ නිසා යෝගාවචරය කියන භාවනා කරලා පස්සේ ඒ අවස්ථාව ඒ බුද්ධ මන්ත්‍රේ මතුරලා දක්ෂ වුණාට එකවරකින් එකවතාවකින් යෝගාචර නිවන ලැබෙන්නේ නැහැ. හැබැයි ක්‍රමේ මේකයි කියලා තේරෙනවා. මේක තමයි එකම ක්‍රමයේ කියලා එක තමයි කියන්නේ ආශේවන ප්‍රතිදෝෂේ නැවත නැවත කරනකොට එයාට ශ්‍රද්ධාවක් ඇති වෙනවා දෙවන්නේක් නෑ දැන් මම්ම ඉන්නේ මේක බොහෝ වාරයක් කරන්න ඕනේ ඒකට කියනවා භාවනා ජීවිතයක් කියලා ඊට පස්සේ ඒක සඳහාම ජීවිතයක් අප කරාට පස්සේ කියනවා බහුලීගත ජීවිතයක් කියලා ඊට පස්සේ දුක් නොවෙනව නෙවෙයි දෙවියට නොවෙනව නෙවෙයි කරදර නොවෙනව නෙවෙයි එන හැම කරදරයක්ම මම මාගේ අදහසකින් තොරව ඒ වෙලාවේදී හිත පිහිටිය යුතු නිවාප කියන වචන අර්ථයෙන් සඳහන් වෙනවා ക്ഷേමය කියන වචනේ පාවිච්චි කරනවා නික්ලිෂි කියන වචන පාවිච්චි කරනවා නිර්මල කියන පාවිච්චි නිසා නිවාපය, ക്ഷേමය, නිර්මල තන පිවිතුරු තන මොකද්ද කියලා දන්නේ නැත්නම් යෝගාවචරය අත කියන්නේ කෙලෙස. ඒ හැම ඉරියව්වෙදීම බලහින්න මේ ඉරියව්වේ හිත පැවැත්වීම නික්ලිෂි, නිර්මලයි, නිවාපේ, ക്ഷേමය නිසා ඉරියව්වට හිත ගන්න පුළුවන් නම් කෙලසිලා නැහැ. ආන ඒ බව තේරුම් ගත්තොත් ඒක මේ වැඩි හිටු මේ මහල්කම මේ බැඳිලා නැහැ. ඉත්‍රි පුරුෂ භාවය බැඳිලා නැහැ. හරියට තේරුම් ගන්නවා නම් කාලබලකාරී ගෘහ ජීවිතයක් කරන්න පුළුවන්. නමුත් ඒක නා තේරුම් ගන්න ඊට වඩා හරි ලේසි මේ ට්‍රැෆික් ජෑම් එක දිනලා පාට වාහනේ දානට වැඩිය මග ආරවල යන එක ලේසි කියලා දන්නකොට තමයි මේ විවේක ජීවිතයටපත් වෙන්නේ. නිසා විවේක ජීවිතයටපත් වෙච්ච යත්තන්ද මතක තියාගන්න විවේක ජීවිතයටපත් වෙච්ච බවනේ මේ අතිරේක ලාභය ලැබෙන එක උපයන්න ඕනේ. ඒ නිසා මේ පසේබුදු ජානනාංශයේ මේ දේශනා කරපු එක කියාගන්න බැරි බණක් නෙවෙයි, කියාගන්න පුළුවන් බණක්. අපි මේ අර්ථ විග්‍රහ කරන්න හදන අපිට යම් ප්‍රමාණික අත්දැකීම් තියෙන නිසා ඉතින් මේ බණ ඇහුවට පස්සේ තවදුරටත් ඒ අත්දැකීම් විජු කරගෙන ඉදිරියට යාම සඳහා ශක්තිය ධෛර්යය බලය පිණිස ඒකචාරී ජීවිතය පිණිබඳව ජීවිතය පිළිබඳ අදහස් පිළිබඳ හේතු වේවා වාසනාව වේවා කියන අදහසින් අද දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා සියලු දෙනාටම දැන සිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අවසරයි දුප්පරිණති ආර්දනා කරමු සාකච්ඡාවට හෝ මාතෘකාවට අවශ්‍යතාවය තියෙනවා කියලා එහෙමනම් අපි ධර්ම සාකච්ඡාවට නම් වගන්නේ එහෙම නැත්නම් විශේෂයක් අපි ස්ථාවතා ධාතු ධාතා සජ්ජායනා කිරීමේ දේශනා සමාප්තිය පින්වන් මොදනාවට පෙළඹෙන්න බලාපොරොත්තු තාවතා චනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා අනුමෝදන්තු සම්පතං තාවතා චනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා මෙත්තාවතා චනම්මේහි සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා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 හෝතු යාව නිබ්බාන පත්‍ය මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමු සතං සමාදමු හෝතු යාව නිබ්බාන පත්‍ය ආදී